හොඳයි අපි මෑණිවරුන් වහන්සේලා ඇතුළු සියලුම දෙනා අපේ 219 වෙනි නේවාසික වැඩමුළුවට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ පළවෙනිම ධර්ම සාකච්ඡා වාරේ. ඒ නිසා මම හිතනවා කාටත් පොඩි මතක් කිරීමක් කළොත් හොඳයි. පරණ ඉන්න අයට සීකඳ වීමක් කළොත් හොඳයි. අපි ධර්ම සාකච්ඡාව කරන්නේ මොන වගේ પરමාර්ථයක් ඇතුවද? එහෙම නැත්නම් මොන විදිහේ ව්‍යුහයක් ඇතුවද කියලා. එළි මේ ධර්ම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන විශේෂයෙන්ම අද මේ කරන දේශනෙට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එක තමයි අපි නැත්නම් වැඩමුළු ආරම්භ කිරීමේ සලකුණක් වශයෙන් මේ වෙනකොට Nissan වණෙන් මේ සියලුම දෙනාට සත්කාර තුනක් ලැබිලා ඇති කියලා හිතනවා. නම් වශයෙන් කියනවා නම් සීල් සමාදන් කිරීම කරලා තිනවා මෑණිවරු ඇර සියලු දෙනාටම Nissan වණේ පැත්තෙන් දෙක මේ ගොඩනැගිලි කාලසටහන කනබොන තැන් වැසිකිලි කැසිකිලි පිළිබඳව හඳුන්වීමක් කරලා දෙනවා. ඒ විදියකෙම ඉන්න කාලය ඇතුළත ආචාරපද ධර්ම පද්ධතියක් කියලා දීලා තියෙනවා. වැඩමුළුවේ ඉන්න ඔයගොල්ලෝ මෙතෙන්ට එන දායකයන්ට වැඩි වෙනස් මේ නේවාසික ඉන්න පාසක මහතුරුන්ට වැඩි වෙනස් යන්නේ මිනිසුන්ට වැඩි වෙනස්. ඒ නිසා ඔයගොල්ලන්ගෙන් ආචාර පද්ධතියක් අපි බලාපොරොත්තු වෙනවා. වැඩමුළුවට ඉන්න තාක් තුන කමටහනක් දීලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට අපි මෙන්න මේ විදියට සතිය පවත්වන්නේ ඇවිදිනකොට මෙහෙමයි සතිය පවත්න්නේ. යනකොට එනකොට කනකොට බොනකොට සතිය පවත්න්නේ මෙහෙමයි. ඉතින් මේ තුන පිළිබඳව කාට හරි නොදැනුමක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා තේරෙන්නේ නැතිවක් තියෙනවා මේ වෙලාවේ කරුණාකර මතක් කරගන්න. තමයි සමාදන් වෙච්ච සීලය පිළිබඳව නොදැනීමක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව වෙහසක් නොදැනීමක් කිවිත්තක් තියෙනවා මේ වෙලාවේ මතක් කරගන්න. ඒ වගේම කමඨහන් පිළිබඳව ඇවිදිනකොට කොහොමද සතිය පවත්න්නේ? ඉඳගෙන ඉන්නකොට කොහොමද එදිනදා ජීවිතේ කොහොමද කියලා මේ වෙලාවේ අපි ඒකට බොහොම සාතර වෙනවා. ඊට පස්සේ දෙක සමහර ප්‍රශ්න දැනට මට ලැබිලා තියෙනවා. ඒව බොහෝ විට මීට කලින් භාවනාවට පෙළඹිච්චැත්තෝ තමන්ගේ අත්දැකීම් හෙලි කරනවා. ඉතින් අද ඉඳලා අපි මේ අද සැප්තැම්බර් 1 6 වෙනිදා දක්වා හැමදාම මේ පැයේදී අපි තමන්ගේ භාවනා අත්දැකීම් හෙලි කිරීම අපි ඒකට කියනවා කමඨං සුද්ධ කරනවා කියලා. තමන් අත්දකින්න දේ කියලා අවශ්‍ය දේ සුද්ධ පවිත්‍ර කරගන්න. ඒක සිංහලෙන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් මේ ත්‍රිකල විතර නෙවෙයි ලෝකෙම අපි ඉස්සල්ලාම පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා. අපි දැන් ඉන්නේ 219 වෙනි වැඩමුළුවේ. අපි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා ඔක්කොම එක තැන තියලා කමඨාන් සුද්ධ කරන්න පටන් ගත්තා. ඉතින් අපි කෙරුවේ එක එකනා විනාඩි 5 5. ඉතින් මේ මට්ටමට යන්න බෑ. ඒ දවස්වල අපිට 35යි. දැන් අපි 100 මට 150 කී දෙනෙක් ඉන්නවද මේ සැරේ? 96 දෙනෙක් ඉන්නවා. එතකොට ඔක්කොම කරන්න බෑ. ඒ නිසා අපි අලුත් ක්‍රමයක් පටන් ගත්තා. අන්නේ කමඨාන් සුද්ධ කිරීමේදී තමන්ගේ අත්දැකීම් හෙලිකරනද ප්‍රශ්න තියෙනවා නම් මතක් කරන්ඩ ගැටළු ස්ථාන තියෙනවා අහගන්න. ඒක දෙකයි. පළවෙනි එකට කාරණා තුනයි දෙවෙනි කමඨාන් සුද්ධ තුන්වෙනි එක අදහවසේ ඉඳලා අපි ධර්ම දේශනාවක් පවත්වනවා මේ පිරිස වෙනුවෙන්ම. අනේ දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අපිට හෙට ඉඳලා ඒකත් අපිට මේ පැය විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පැයේදී ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම පොදු කමඨාන් සුද්ධ කිරීම කියන නම් වලින් හඳුනනවා මේ වැඩපිළිවෙල. මේ කරන්නේ මොකටද? ඔය එක එකන අතර කිසිසේත්ම කතා නොකළ යුතු නිසා. කිසිම කෙනෙක් මින් එපිට මේ තම තමන්ගේ ඇයි හොඳයි කම්පාවත් ගන්න පටන් අරගත්තොත් ඉතින් අපිට සීළු දිනාගේම සුභසිද්ධිය වෙනස ඒ කෙනාට යන්න කියන්නේ. කිසියම් පැකිලීමක් නැහැ ඒකට. ඒ නිසා කිසියම් කෙනෙක් කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන්න එපා. භාවනා කමටහනක් හෝ බණ කාරණාවක් අහන්න යන්න එපා. කවුරු හරි යවට උත්තර දෙන්න යන්නත් එපා. ඒ නිසා අපිට මේ දවස් 6ක් වැඩ කරගන්න පුළුවන්. මේ අනික් කට්ටිය කතා කරා. ඒගොල්ලෝ ගොල් බය වෙන්න එපා. උයන පීන කට්ටිය කතා කරයි, ඩායකයෝ කතා කරයි, කැපකාරයෝ කතා කරයි. ඒක ඕගොල්ලන් නිදහස කාණ්ඩම් රීලව් කතා කරයි, බල්ලෝ කතා කරයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන්නේ අපිට ලැබිච්ච මේ ඔක්කොමල වැඩ කරන්නේ මේ අපේ භාවනාව කරගන්න. නිසා අපි නිස්සද්දව ඒ වගේම අනුන්ගේ විවේකයට බාධා නොකර, අනුන්ගේ සෞඛ්‍යයට බාධා නොකර, අනුන්ගේ උදේකලාවට බාධා නොකර කරගෙන යන්නයි අපි මේ පැය දීලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය දෙයක් තියෙනවා මේ වෙලාවේ කතා කරනව ඇර එකිනෙකා කතා කරන්න එපා. නමුත් අපිම හදිසි අනතුරක් වුණයි කියලා කෙනෙක්ගේ ලෙඩක් දුවක් කරදරයක් ආවා එහෙම නැත්නම් මොකක් හරි ව්‍යසනයක් ආවොත් වැඩමුළු නායකත්වය අමතන්න නැත්නම් මට කිව්වත් ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ වෙලාවට නම් අපි මේ දැහන බිඳිරෝ. මේ වෘත්තේ රකින්න හම්බ වෙන්නේ නෑ. ඒ වෙලාවට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒක කන්තෝරට දැනු දෙන්න. එහෙම නැත්නම් උපනායකයෙකුට දැනු දෙන්න නැත්නම් කණ්ඩායම් නායකත්වයට දැනු දෙන්න. වැඩමුළු නායකත් නැත්නම් මට කියන්න. මේ වෙලාවට ගුරුවරට රකින්න යන්න එපා. නමුත් අනික් වෙලාවට අපි මේ givisumේ වැඩ කරමු. කිසිම හේතුවක් නිසා තව කෙනෙකුට කතා කරන්න එපා. තව කෙනෙක් බනවන්න එපා. කවුරු හරි Taman ළඟට ආවොත් නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ ඉන්නවා මිස අනේ මෙයා ආන්නේ මේ ධර්ම ප්‍රශ්නයක් නේ මම උදව් කරන්න ඕන කියලා ඒ ගමේ බාලුකම් ගන්තොටේදී එපා. මේකෙදී අවශ්‍ය වෙන්නේ. ඒ මේ නිසායි මම මේ විනාඩි 10ක් විතර අරගෙන මතක් කරලා දෙන්නේ අපි මේ කරන යන වැඩේ සියලු දිනාගේම හිතසෝපින්ස පවතිනට නම් අපි මේ එකඟතාවයට එන්න ඕන. ඉතින් මේක මතක් කරාට පස්සේ අපි දැන් පටන් ගන්නවා අපේ ධර්ම සාකච්ඡාව කමඨා සුද්ධ කිරීම. ඒ සමන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරය ආරම්භ කර දෙන විදිහට කරුණාවෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 18ක් ලැබී තිබෙනවා. මේ සියලුම ප්‍රශ්න යොමු කරන ලද්දේ මේ භාවනා වැඩමුළුවට අලුතෙන්ම පැමිණි පිරිස. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව හිඳගෙන සිටින ඉරියව්ව සාදාගෙන හුස්ම රැල්ල දෙස බැලූ විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වැදෙන බව මාහට අවබෝධ වුණි. පසුව එය දිග හුස්ම රැල්ලක් බවද ටික වේලාවක් යන විට ටිකෙන් ටික හුස්ම රැල්ල කෙටි වෙන බවද දැනුනි. වම්නාස්පුඩුවෙන් වම්නාස්පුඩුවෙන් ආශ්වාසයත් දකුණුනාස්පුඩුවෙන් ප්‍රාශ්වාසයත් සිදුවන බව මට දැනි. දැනීම සිදුය. නාසිකාග්‍රේහි උණුසුම් බවත් මට දැනිනි. කෙමෙන් හුස්ම රැල්ල ඊතා කෙටි හුස්මක් බවට පත්විනි. ඒ මොහොතේයි හුස්ම රැල්ල බොහෝ සැහැල්ලු බවක් දැනුනි. ශරීරය පාවෙන බවක් දැනුනි. පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් දැනීම සිදුවිය. මෙය දිගු වේලාවක් නොපවතින අතර නැවතත් දිගු හුස්මක් ගන්නා බවත් හෙළන බවත් අවබෝධ විය. මේ කීප වතාවක් මාහට දැනීම සිදුවිය. මට දැනුණා වූ මේ සිදුවීම නිවැරදිද? වැරදි බව ස්වාමින් වහන්සේ පහදා දෙන්න. සමා වෙන්න මට දැනුණා වූ මේ සිදුවීම් නිවැරදිද වැරදිද බව ස්වාමින් වහන්සේ පහදා දෙනු මැනවේ. දෙවන ප්‍රශ්නය මෙය දිගින් දිගටම සිදු කරන විට මාහට දැනෙනා සිදුවීම් වලට වඩා වෙනත් සිදුවීම් සිදුවේද? සක්මන සක්මනෙහි යෙදෙන විට මුලින්ම මාගේ පාදයේහි සැහැල්ලු බවක් මට දැනිනි. කාලයක් ගත වූ පසු පාදයන්හි බර බවක් දැනීම සිදුවිය. පාදයන් එසවීම, තැබීම මෙනෙහි කරන විට ඒවායේ වේදනාවක් මට දැනිනි. පාදයේ ඉදිරිපස වේදනාව වැඩි බව දැනිනි. විලුඹ තබන විට විලුඹ දිගේ ඉහළට වරහන් ඇතුලේ පාදයේ දන හිස දෙසට වේදනාව යන බව අවබෝධ විය. වේදනාව මෙනෙහි කරන විට පාදයේ එසවීම, තැබීම යන සිතුවිලි සිතුවිලි මට නොදැනේ. සාමින්වහන්ස මෙය නියරදි බව මෙහි නියරදි බව පිළිබඳ පහදා දෙනු මැනවි. මුල් වතාවට සහභාගී වූ යෝගිනියා. මුල් වතාවට සහභාගී වුණාට හොඳට හිත කාරණා තේරුම් ගන්න තියෙනවා භාවනා දිගේ ගිහිලා තියෙනවා වාර්තා කරන්නත් දන්නවා. ඒ නිසා පේන්නේ නිකන් පළපුරුදු කෙනෙක් වගේ. ඉතින් ඒක නිසා පළවෙනි කොටසේදී මේ ඉඳගෙන ඉන්නකොට සිදුවීම් කියලා සඳහන් කරලා තියෙනවා. මේ ලෝකේ සිදුවීම් වල කිසිම වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ සිදු කිරීම වල. කරන්න එපා මොනවා කරුවත් වැරද්ද. සිද්ධ වෙන කිසි දෙයක වැරද්දක් නැහැ. ඒක සබහා ධර්මයෙන් සිද්ධ වෙන්නේ. ඒක හේතුඵල දෙයයන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒක න්‍යාය ධර්ම වලට යන්නේ. ඒ නිසා සිදුවීම් තියා බලන එකේ කිසි වැරද්දක් නැහැ. මොකක් කොරන්න ගිහිල්ලා තමයි අපි වැරද්ද කරන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට සිදුවෙන තියා බලන්න. බලාගෙන ඉන්නකොට අපි හිතනට ගොඩාක් විස්තර සහිතව බලන්න පුළුවන් ඒකට සාදර වෙන්න වෙන්නේ. ඒකට සැකයක් වෙනවා. දැන් මේක මේ බලාන දිල්ලද මේ භාවනාවෙන් කරන්නේ? කාරිදෝ වැරදිදෝ කියලා අපිට අර සිදුවෙන දේට සිදුවෙන්න දීලා බලනින්න බැරි ගතියක් තියෙනවා. ඉතින් මොනදෝ කරනවා. ඒ කරන හැම දෙයකටම වග වෙන්න ඕන. සිදුවෙන දේම වැරද්දක් නැහැ. ඒ නිසා ඒක හොඳයි. ඒකට අලුත් අලුත් දේවල් වෙයි. මේ සිදුවෙච්ච දෙයට ඉඩ දුන්නොත් ඊට පස්සේ භාවනාවටම තමයි නිවනටම තමයි ගමන. මේක විනාශ කෙරුවොත් ඉතින් ඊට පස්සේ ඔක්කොටම වක් යනවා. සක්මන් කරනකොටත් මේ කකුලේ ගොඩාක් අපි දන්නේ නැති වෙනස්කම් තියෙනවා. මොකද ලෝකේ තියෙන විශාලම ශ්‍රේෂ්ඨම මේ සමතුලනයේ තියෙන මේ ඇවිදීමේ. කකුල් දෙකෙන් ඇවිදිනකොට අපි තනි කකුලෙන් ඉන්නේ. මේ තනි කකුලේ තමයි කිලෝ 70ක් අරගෙන ඇවිදින්නේ. ඉතින් ඒක ලෝකේ තියෙන විශාලම මේ මැජික් දර්ශනයක් නැත්නම් මේ සර්කස් දර්ශනයක් වගේ. ඒක දිහා බැලුවොත් මේ කකුලෙන් කකුලට බර මාරු වෙන හැටි කොච්චර දෝ දේවල් තියෙනවා. සබයන කොච්චර හරි වගේ අර ඉඳගෙන ඉනකොට ලැබෙන පහසුකම් ඒව ඔක්කොමත් ගමනට බාධායි. ඉඳගෙන හිටලා වෙන්නේ අපහසුකම් ඒවත් ගමනට බාධායි. එකක්වත් ගණන් ගන්න එපා. පහසුකම් ආවත් අවසුකම් ආවත් අර බැලීම සිටියුන් දෙස බැලීම තිකට කරගෙන යන්න. කරන යනකොටම Taman තුල සියලුම ඥාන තියෙනවා. එකක්වත් පිටින් එනව නැහැ. ඒ ඥාන වලට නිසිනින්ද එළියට එන්න හම්බ වෙයි. කිරීම නැතර කරපු ගමන්. සිදු කිරීම නෙවෙයි අපි සිදු කිරීම කියනවනේ ලියනද එතකොට වැරදිත් තියෙනවා නමුත් දන්නවනම් හොඳයි. සිදු වීම මම හිතනවා පිළිසෙට තේරෙනවා කියලා සිදු කිරීම සිදු වීම කියන දෙක සිදු වීම මොලකක් දාකත් වැරද්දක් නැහැ. ඒක දිහා මේ කම්මැලි වෙන්නේ නැතුව උනන්දුවෙන් බලා සිටීමට අප්‍රමාදී කියලා කියනවා. ඒ නිසා අපි ඊගා ප්‍රශ්නට යනවා හැකිතාක් විදිහට වාර්තා ලියලා ඉදිරිපත් කරන්න. එතකොට ලැබෙන්න වෙන වෙලාව අපිට ටික ටික ඒවා සුද්ධ කරගෙන යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආධුනික යෝගිනියක් මි. සක්මන් භාවනාව වඩන විට පියවර 10 15වත් 20ක් පමණ වනතුරු සිත එක්තැන්ව තබාගත හැකි විය. වම දකුණ ලෙස පියවර තැබිමි. නමුත් සමහර වේලාවල් වලදී සිතින් වම ලෙස මෙනෙහි කළද මා තබමින් සිටියේ දකුණු පාදයයි. මෙම පැටලීම කීප වතාවක්ම විය. පැත්තට ඇද වැටීමට යන්නක් මෙන් හැඟීමක්ද දැනුනි. ලනුපැදුරේ රළු බව දැනුනි. එය විටක වේදනාවක් ලෙසද දැනුනි. සමහර විටක පාදය ගැන අවධානය යොමු නොකොට කිසිදු සිතවිල්ලක්ද නිමග්න නොවි ඔහි ඇවිදිමින් සිටින බවද හැඟුනි. නමුත් සිත විසිරී ගිය බව අවබෝධ වූ විට නැවතත් පාදයට අවධානය යොමු කළමි. පැයක් පමණ සක්මන් භාවනාව කළද පර්යංක භාවනාව කළ හැකි වූයේ පැය භාගයක් පමණි. එතෙන් එතනින් එහාට මට වාඩි වී සිටීමට පවා අපහසු විය. සිත විසිරී ගොස් දැඩි නිදිබර ස්වභාවයක් දැනුනි. අවසානයේ මම නැගිට නැවත සක්මන් කළමි. මේ පිළිබඳව මට පහදා දෙනසේක්වා. ඔය ඉඳගෙන ඉන්නකොට හිත විසිරීම සහ නිින්ද යෑම කියන එක එකවර වෙන්නේ නැහැ. විසිරීම කියන්නේ වේගය වැඩිවීම, වීර්ය වැඩිවීම, නිින්ද යෑම කියන්නේ වේගය අඩුවීම. ඒ නිසා මේ දෙක වෙනකොට හිත පාරෙන් පිටපන්න බව. හැබැයි මේ දෙක එකට වෙන්නේ නැහැ. ඒ නිසා හොඳව නිරීක්ෂණය කරන්න. ඉඳගෙන ඉනොට ඒ වගේ නිකන් එපා වෙන ගතිය, ඇවිස්සෙන ගතිය, එහෙම නැත්නම් නැගිටලා යන්න කියලා හිතන ගතියත් අර ඉස්සලක් කරලා ලියපු විදිහට කයට බොහොම පහසුකුයි සෑහළු ගතියන ඔක්කොම ගමනට බාධායි. ඉතින් අපිට කරන්න තියෙනව තියෙනවා දැන් තියෙන අපහසුව. දැන් තියෙන විසිරී යන ගතිය. දැන් තියෙන්නේ නිදිමත ගතිය. දැන් තියෙන අවිසිච්ච ගතිය කියලා මේ පේන දේ බලන ඉන්න එක විතරයි. ඒක මේක වෙනව නම් හොඳයි මේක වෙනව නම් නරකයි කියලා පූර්ව නිගමන තියාගන්න එපා. විදිහට වාර්තා කරන්න. සක්මන් කරනකොටත් වම තියෙනකොට දකුණ තියන්න. අපි ඒක කාර්ය ක්‍රියාවක් ක්‍රියාත්මක වෙනකොට වචන භාෂාවෙන් කියන්නේ යන්න යන්නේ කතරගම වෙන්නේ අතරමඟ. යන්නේ කතරගම වෙන්නේ අතරමඟ. ඒව නැත්තම් මේ කියනකොට මේ එකක් කියන්න හිතාගෙන වෙන එකක් කියනවා. ඒ කිව්වට පස්සේ අපි කාටර හිතේ දෙන දෙයක් කියුණා. ආයෙ ගන්න බෑනේ. ඇත්තු 20ක් දැම්මත් අදින්න බෑ. ඒක නිසා අපි හොඳට 100න් කතා කළොත් කතා නොකර ඉන්න එක විතර වාසියක් ඇත්තෙම නැහැ. කෙරුවොත් කතාවත් කක්කා. කවදාකවත් අපිට ඕන දෙයක් කියෙන්නේ නැහැ. ඉතින් ඒකෝට තව කෙනෙක් අහගෙන ඉන්නවා නම් ඒක න වරදොල තීරුම් ගත්තාම සියල්ලට වා කියන්න බෑ. එයිසා කියන්න ඕන දෙයක් කියෙවෙන්නෙත් නැහැ, යන්න ඕන දඬ යන්නෙත් නැහැ. ඒ බවවත් දන්නේ නැතුව අපි මෙතෙක් කල සංසාරේ මැරිලා තියෙනවානේ. අඩු ගානේ මේ සංසාරේ මේ ජීවිතේ අපි දන්නව වම තිනොට දකුණේ යන්නේ කියලා. ඒක ලියන්න පුළුවන් කියන්න පුළුවන් සත් සංගමයක් ඉන්නවා. ශාසනයක් තියෙනවා. මේක තමයි අපි පෙරපින් කරලා තියෙන බව. ශවුන්දුවට බලන්න සක්මන් ඒක මෙනී කරන එක නඩ විතරයි අහුවෙන්නේ. වම කියනකොට දකුණ තියන්නේ. මම මාච් පාස් කරනකොට අපි 8 දෙනා 8 දෙනා පේලි තුනකට දානවා. 24යි. වම කියනකොට වම තියන්න. දකුණ තියනකොට දකුණ තියන්න. ඊට පස්සේ සාජන් ඉන්නවා සාජන් තමයි කමාන්ඩ් කරන්නේ. එක්කෙනෙක් වම තිනනකොට තව කෙනෙක් දකුණු තිබ්බොත් දෙක දඩබඩ ගාලා හැප්පෙනවා. එතකොට මාස්ටර් ඇවිල්ලා කටට කෙලි ටිකක් ගාලා ෂෝට් ඇඳගෙන වැඩ කරන්න ගහනවා මෙතෙන්ට පච්චස් ගාලා එක. පුපුරු යන්න ගහනවා. වම තිනනකොට වම කියවා. දකුණු තිනනකොට දකුණු කියවා. දැන් ඒ වගේම රෙජිමෙන්ටේෂන් එකක් තමයි සක්මණේදී සිද්ධ වෙන්නේ. හැබැයි පේනවා වම කෙනුට දකුණ තිනවා. යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. යන්නේ කොහෙද මල්පොල් කියන්නේ මේ කතා කරනකොට අපි භාෂා වර්ධ ගන්න හැටි. යන්නේ කතරගම වෙන්නේ අතර මං කියන තමයි ක්‍රියාකාරකම් වලදී වර්ධනය. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපෙන් එන මේ වැරදි දැක්කොත් hina කාලා ජීවත් වෙන්න පුළුවන් බත් නැතුව. ඒ තරම්ම මේ අපි අනුන්ට බයිලා කියන්න ගියාට මම තියුනට මම තියා ගන්නවත් බෑ. ඒ බව දන්නෙත් නැහැ. දැනගත්තට මේක කමඨාන් සුද්ධ කරන්න ලියන්න ඕනද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා එහෙම කරලා කමඨාන් වාර්තාවට දාන්න ලොකු අහිංසකමක් අවශ්‍යයි. ලොකු ඍජු ගතියක් අවශ්‍යයි. ඉතින් ඒ ගතිය තියෙන කෙනාට විතරයි භාවනා දියුණුවක් ලැබෙන්නේ. ඉතින් අපි අනුන්ගේ කකුල් බලන්නත් එපා, අනුන්ගේ වැරදි හොයන්න යන්නත් එපා. Tamanගේක බලන්න මම තියනට මම තියන්න බෑ. හැබැයි ඒ විශාල සොයා ගැනීමක් ඒක අනිවාර්යෙන් කමටන් වර්තාවට දාන්න. එතකොට අපිට තේරෙයි දවස පුරාම මේ අපේ ශාරීරියේ කවුදෝ ආවේශ වෙලා මේ කලු කුමාරයා හෝ කලු කුමාරියා වේස වෙලා දිෂ්ටියෙන් ඉන්නේ. අපිට ඕන දේ මේ සිද්ධ වෙන්නේ. ඒක හොඳට පේන්නේ ක්‍රියා නොකරන වෙලාවට. ක්‍රියා කරන වෙලාව බලබල ඉන්න වෙලාවක් නෑ අපිට ආතහෙට්ටිය ගොනා බැඳලා වගේ වැඩ උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරණ එකයි තියෙන්නේ. පොඩ්ඩක් වැඩ නතර කරලා බලන්න. ඒගොල්ලෝ මේ පුංචි වැඩක් දීලා බලන්න. කවදාවත් ඒ පුංචි සරල වැඩේ කරන්න බෑ. අන්නේ බව දැනගන්නකොට අහිංසකමක් වතු වෙනවා. අපි මේ අනුන්ට බයිලා කිය කිය හිටියට අනුන්ට උපදෙස් දෙන්න ගියාට අපිට වම තිනුට වමපත් යන්නේ නැවතත් කියනවා ඒක දැකපු එක විශාල ජයග්‍රහණයක්. ලියන්න හිතිච්ච එක පළවෙනි දවසේම අනික් සේරටම ආදර්ශයක්. ඒක නොලියව සංගන්න යන්න එපා. මේකට මේ බව අහුවෙන්නේ මෙනෙහි කරන කෙනාට විතරයි. අපි මෙනෙහි කරන්නේ නැතුව ලේබල් කරන්නේ නැතුව සක්මන් කරන්න ගත්තොත් අපි දන්නේ නැහැ. සතිය නැත්තම් මොනක්වත් දන්නේ නැහැ. අපි මෙතෙක් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදලා තියෙන. එක පීවරක්වත් සතියෙන් ඇවිදලා නැහැ. ඒක අටුවචාන් මාන්දලා ලියනවා බල්ලෝ හිවල්ලුත් ඇවිදිනවා. ඇවිදින බව දන්න නමුත් මෙච්චර විස්තර දන්නේ නැහැ. ඒ සඳහා හිත යොදලා ඇවිදිනකොටත් සන්තෝෂ වෙන්න දෙයක් නැහැ. වම තිනුට දකුණ මේ කෙලින් යනකොට වැටෙන්න හදනවා. මේ නිදිමත එනවා. මේ කම්මැලි එනවා. ඉතින් ආධුනිකයට හරි පාඩුයි. හරීම මේ බාධකයි වගේ. හරියට කුඹරක් අස්සද්දන වෙලාවේ කැලේ කපලා ඒක මට්ටම් කරලා ගන්නකොට රිස්ස යනවා. කුඹර ගොවිතැන් කරනවා කියන්නේ ඊට පස්සේ පුරන් කොටලා වැඩ කරන එක නමුත් ඉස්සලා අස්සද්දනකොට ඒ නිසා මේ වෙලෙදි අමාරුයි. නමුත් බරපතල වැඩක් නිසා ඉතාලම ලොකු පිනක් නිසා අපි විශ්වසන කටයුතු කරමු. මේ වාර්තාව හොඳයි. අපි ඉදිරියටත් බලාපොරොත්තු මේ වගේ වාර්තා ගමන කරගෙන යන්න බාධාවක් පේන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගිනියක්මි. පර්යංකයේදී කිසිදු අරමුණක සිත නොපිහිටයි. වරින් වර සිතුවිලි මතුවේ. මැකීයයි. හිස් බවකින් හිත පිරි ඇතැයි හැඟේ. විශේෂයෙන් හුස්ම ගැන හෝ ශරීරයේ ඉරියව් ගැන සිතීමක් කිරීමට සිත නොනැමි. එහෙත් බාහිර සිතුවිලිද ගොඩක් නොපැමිණේ. හිස් භාවයකින් යුක්ත යුත් චංචල ගතියක් ඇත. බාහිර අරමුණු වලටද සිත නොඇලේ. ශරීරයේ සමබරතාවයේ තියා ගැනීමේ අපහසුාවක්ද ඇත. වරහන් ඇතුලේ හිඳගෙන සිටින විට මෙන්ම සිටගෙන සිටින විටත් හිඳගෙන සිටීමේදී කොන්ද කෙලින් කර විනාඩි 5කට වඩා සිටීම අසීරුය. හිස් භාවයකින්ම හිත පිරී ඇත. එයම පරයන්ක භාවනාවේ සිටින විට නිින්ද ගොස්සෙයි සිටේ. නමුත් එසේත් නැත. තේරුම් ගැනීමට අපහසු තත්වයක් මටම දැනේ. සක්මන් භාවනාව මුලින්ම මම මෙතන යයි මම සිටගෙන සිටින බව මම දනිමි. පියවරෙන් පියවර අඩිය තබමින් යන විට විටක පතුලේ වේදනාවක් පොළොව සමග ගැටෙන විට විට විටක ශරීරයේ බර කකුල් දෙක මාරුවෙන් මාරුවට ඔසවා ගන්නා බවත් දැනගෙන සක්මන් කරමි. විනාඩි 5ක් පමණ යන විට ඉහත කී කිසිවක් ගැන විශේෂ අවධානය යොමු නොවේ. මාගේ ශරීරය ඔහේ ගමන් කරන බව වැටහේ. වරහන් ඇතුලේ පාලනයකින් තොරව. එවිට කය සමබර නොවන බව වැටීමට යන බවක් දැනේ. මම දැනට විනාඩි 30ක් පමණ කාලයක් සක්මන කරමි. මාගේ භාවනාවේ ඇති වැරදි අඩුපාඩු පෙන්වා දෙනසේකවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක මේ එක පැත්තකින් මේ ලස්සනට විස්තර කරපු එක වාසියට ගන්න පුළුවන්. අපි ඉඳගෙන ඉන්නකොට මොකද්ද අපහසුකමක් තියෙනවා. අපි මොන්න වාත කොටයක් උඩ වාඩිලා හිටියත් නලියන ගතියක් තියෙනවා. ඇලවිලා ඊට පස්සේ දිගහැරන දිනවා. දිගහැරනට පස්සෙත් එනවා ඒක. ආයෙ ඉඳ ගන්න ඉතන ඉඳකට පස්සෙත් එනවා. එදි මේ පුරාවට පවතින මේ දේ අපිට තුනක් උගන්වනවා. දුවට 100ෙන් බැලුවොත් එක මම මැරිලා නැහැ කියන. මැරිලා නැතිඳ හැම වෙලාවෙම දරතයක් තේරෙනවා. වෙහසක් තේරෙනවා. අපහසුකමක් තේරෙනවා. දෙක නිින්ද කියලා නැහැ කියලා තේරෙනවා. නිින්දෙන් නැද්දි ඕවා වෙනවා අපි දන්නේ නැහැ. තුන සීමුර්ජා වෙලා නැහැ කියලා තේරෙනවා. ඉතින් මේ තුනම හොඳ දෙයක් භාවනාවේ. මේ දැනෙන වෙහෙස, මේ දැනෙන දරතය, මේ දැනෙන පරිලාහය, මේ දැනෙන දැවිලි තැවිලි මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සීමුර්ජා වෙලා නැහැ කියලා දන්නවා නම් අපිට වෙන පැය 24ම භාවනා කරතයි. මොදේ පැය 24ම ওই දැනීම අපිට තියෙනවා. ඒකයි අපි මේ හට බැට නලියන්නේ වතුර බොන්නේ අතපය දිගාරින ඔක්කොම කරන්නේ අර විවේකයේ කියලා අපිට විවේකයේ දුන්නොත් ඉන්නම බෑ. මේ මැරිච්ච නැති ගතිය, විඳ ගිහිල්ලා නැති ගතිය, ක්ලාන්ත වෙලා නැති ගතිය දුකක්මයි පේන්නේ. ඉතින් බුදුරජාණන් මේක නම් දාලා තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඉතින් නිවන කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඔය තරම්ම සරල දෙයක්. ඕකට ද්වේෂ කරන එක නේ අපි කරන්නේ. නැද්දකින් කියලා කියනවා හේ ඉඳගෙන ඉඳගම එපා වෙනවා. නිදිමතයි. සිහිය තියනවද නැද්ද දන්නේ නැහැ හොඳ නරක දන්නේ මේ ලකුණු තුනම සිහිය පටන් ගන්න කෙනාගේ පළවෙනිම ලකුණ තමයි මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ. මේ තුනටම එක නමයි අපි දාන්නේ. නුරුස්නා ගතිය. මේ නුරුස්නා ගතිය බොන මිනිහ ගාවත් තියෙනවා මොන සත්තු මර මිනිහ ගාවත් තියෙනවා හොඳම හොඳ සිල්වතා ගාවත් තියෙනවා. මනුස්සකම තියෙන හැම කෙනා ගාමනේ මෙන්න මේකෙන් ආර්ය සත්‍යයක් පවන හැටි විතරයි බුදුහාමුදුරු කියලා දෙන්නේ. ඔය නුරුස්නා ගතියත් එක්ක පුළුවන් තරම් ඉන්න. ඉන්න ගමන් දැනගන්න මැරිලා නැහැ, නිින්ද කිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඔය ඉරියව මොනවා වුණත් අවුරුද්දේ මොන ඍතුව වුණත් දවසේ මොන කාලේ වුණත් ওই තුනම තියෙනවා. කාට හරි හිතෙනවද ඔය තුන තියෙන බෞද්ධයන් විතරයි කියලා? නැහැ මුස්ලිම් මිනිස්සුන්ට තියෙනවා. කතෝලික මනුස්සයරත් තියෙනවා. Hindu මනුස්සයරත් තියෙනවා. එයාට කිව්වොත් මේකයි හොයන්නේ, ඕකයි බුදුහාමර පෙළ දෙන්නේ, ඕක නහයට තියෙන ඕකම බලන් හිටපන් කියලා. ඒ නිසා අපිටත් වැඩි හොත බෞද්ධෙක් වෙනවා. අපි හිතනවා මේක මේ බුද්ධ අහංකාරයට විතරයි පුළුවන් වෙන්නේ කියලා නෑ. ওই බුදුහාමර මොන දෙයක් නෙමෙයි වෙන්නන්නේ. දෙවිලේ දකින්න මේ වෙහෙස. දෙවිලේ දකින්න මේ දරතේ. දෙවිලේ දකින්න මේ පදිලාහේ දැකලා මේකට සතුටු වෙන්න පුළුවන් නම් පොට්ටපාද සූත්‍රයේ මම හිතන අඩු ගානේ 10 පොලක සඳහන් කරලා තියෙනවා මේක මහානි දරතයක් තමයි පරිලාහයක් තමයි ඊගා පරිච්ඡේදය කියන මේකට දරතේ පරිලාහය කියන්න එපා ප්‍රමෝදයක් කියලා කියන්න ප්‍රීතිය කියලා කියන්න සති සම්පජඤ්ඤය කියලා කියන්න පස්සද්ධිය කියලා කියන්න ඔක සුඛයක් වඩපත් කරගන්න මේ මන් දකින්නේ දුක්ඛ ආර්ය සත්‍යනේ කාට හරි ඔක නැහැ කියන්න විරුද්ධ සාක්ෂියක් එහෙම තියෙනවද ජයනුන්ට වෙරමයි, පිරිමින්ට වෙනමයි, උගතුන්ට මෙහෙමයි, නුගතුන්ට මෙහෙමයි, පොසත් මිනිසුන්ට මෙහෙමයි, දුප්පත් මිනිසුන්ට මෙහෙමයි, පැවිද්දන්ට මෙහෙමයි, අප පැවිද්දන් මොකක්වත්ම නැහැ. ජබ උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩේ ගහගෙන මේක නැති කරන්න හොයනවා. මාන විද්‍යාවේ එක එකක් තාම නැති කරලා නැහැ. බුදුරජාණන් කියනෝක බාර ගනින් මිනිස්සු මොඩියෝ උඩ පරිේෂණ කරන්න යන්න බෑ නිතරම පෙළෙනවා. දෙකට කපපු පණුවෙක් වාගේ. ගොඩට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ. වතුරෙන් එළියට දාපු මාළුවෙක් වගේ. එකෙක් ඉන්නවද කියලා බලන්න ලෝකේ එහෙම මේ සැපත් දුන්නොත් වාඩි විලා සැප විඳින්න පුළුවන් එකෙක්. එකෙක්වත් නැහැ කියක්වත් නැහැ. ඉතින් ඒ වෙහෙස වතුරේ ගිලිච්ච වෙලාවෙත් තියෙනවා. සුරිසුලඟක් එනකොටත් තියෙනවා. ලැබුගින්නක් එනකොටත් තියෙනවා. මේ නිකන් ඉන්නකොටත් තියෙනවා. ඔක දන්නවනම් පූර්ණ අරස්සාවක් තියෙනවා. ඔකට එළඹ වාසය කරනවා නම් පුළු ධර්ම අරස්සාවක් තියෙනවා. ඉතින් මේකට අපි ටික ටික පුරුදු වෙමු. පුරුදු වෙන්න තු කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. මොනවා කෙරුවත් මේ විද්‍යාඥයෝ අමුඩ ගහගෙන හොයනවා මේ දවස්වල. මේක නැති කරන්න. දෛවඥයෝ තව එකක් හොයනවා. මේ හැම එකම හොයනවා හම්බෙච්ච එකක්වත් නැහැ. හැම එකම ඉන්නේ පය දාච්ච බල්ලෝ වගේ උඩ පැන පැන පැන ඉන්නේ. අපි කරන්න දේ අපි හොයන්නේ මොකක්වත් යන්නේ බුදුහාමුදුරු කියපු මේ ආර්ය සත්‍යයට සූදානම් වෙලා ඕ ඒක එහෙම තමයි මම මැරෙල නැති බවට හොඳ ලකුණක්. නිින්ද කියලා නැති බවට හොඳ ලකුණක්. තීන තිලා නැති බවට හොඳ ලකුණක්. මේක තමයි දර පරිලාහය කියන්නේ. මේක තමයි නුරුස්නා ගති කියන්නේ. ඔකට බෙහෙත් හොයන්න යන්න එපා. ඔය බාර ගනින් අනිවාර්යයෙන්ම බාර ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔක දරන්න පුළුවන් දෙයක්. අපි ඔය කොයිල කටුව යනවා නේ කිඹුල ගාලත් ඉවසලා තියෙන මිනිස්සුන් ඒක ඔයිල කටුව යන්නේ මොකද? ඕක ඉවසන්න පුළුවන් වුණා නම් සත්පුරුසයි, සද්ධර්මයි වර්තමාන මොහොතේ නිසා ලස්සනට විශ්සරය ඇවිල්ලා තියෙනවා. මෙයාට පොඩි සැකයක් තියෙන්නේ මෙච්චර ඉක්මනට මේක ආයේ මොකද කියලා. ඔක නැති වෙලාවක් නැහැ. කොයි වෙලාව උප්පත්තියේ ඉඳලා තියෙන දෙයක්. ඔක බාරගන්න ඥානෙ මෝරන්න ඕනේ. සුතමි ඥානෙ ලැබෙන්න ඕනේ. මේක පරාජයක් ඉච්ඡා බංගත්තක් නෙමෙයි. මේක තමයි ආර්ය සත්‍ය කියලා ඔක බාරගත්තා නම් අපි ආය මොනවාක්වත් හොයන එකක් නැහැ. මොනවා හෙවත් ඔච්චර තමයි. ඒ නිසා හොඳට මේක තව තවත් නිරීක්ෂණය කරන්න. ඒක දැකලා ඒ වෙලාවේ ඒකට ප්‍රතික්‍රියා නොකර මේක දේශ බලන්න පුළුවන් හැකියාව බලන්න අපි ඒකට තපස කියලා කියනවා. Brahmචර්යය කියලා කියනවා. මහානකම කියලා කියනවා. ඉතින් අපි තවද වඩමු. අපි යමු ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මාලත් අත්දැකීම් මෙසේය. උදේ වරුවේ කළ සක්මනේදී මුලින් পাය ලනුපැදුරේ ගැටෙන විට ඒ බව හොඳින් වැටහුණි. සමහර විටක පතුලට වේදනාවක්ද දැනුනි. ඇවිදින බව සිතෙහි තබාගෙනම සක්මන් කළෙමි. සමහර අවස්ථාවලදී සිතට වෙනත් අරමුණු ආවත් පසුව සිත සක්මනටම ගත හැකි විය. සෙමෙන් සක්මන් කරන විට පයේ මුලමැද අග ලනුපැදුරේ ස්පර්ශ හොඳින් වැටහුණි. විටක ලනුපැදුරෙන් පිටත ටයිල් පොළව මත පා ගැටෙන විට දැනෙන සීතල බවද අත්විඳෙමි. මිනිත්තු 30කට පමණ කාලයක් මෙලෙස සක්මන් කළ හැකි විය. පර්යංක භාවනාවේදී මා ඉඳගෙන සිටින ඉරියව්ව පිළිබඳ මිනිත්තු 5ක් පමණ මෙනෙහි කළෙමි. ඉන්පසුව මම දැන් මෙතන යනුවෙන් සිතමින් සිටියෙමි. කයට වේදනාවක් දැනුනේ නැත. සැහැල්ලු බවක් දැනුනි. වෙනත් අරමුණක් නොආ බව මතකය. නමුත් නිදිබර ගතියක් දැනුනි. මෙලෙස මිනිත්තු 20ක් පමණ ගත කළෙමි. තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට කරන්නා වූ මෙම සත්කාරයන් වෙනුවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔය මේක විනාඩි 30 විනාඩි 20 වගේ ඉන්න පුළුවන් වෙලා තියෙන. ඉතින් හොඳ පටන් ගන්නමක්. අනිත් දවසේ 30කින් නැගිටින්න නැතුව 31ක් කරන්නම් කියලා හිතාන වාඩි වෙන්න. විනාඩි 20ෙන් නැගිටින්න නැතුව විනාඩි 21ක් කරන්න කියලා පොඩ පොඩ පොඩ පොඩ වැඩි කරන වැඩි කරන ගියාම අපිට අර දරලියක් බලන්න පුණ්‍ය හිර කරගත්තා වගේ අවුල ගත්තට පස්සේ හිමීට තට්ටු කරන තට්ටු කරනක බහින්. බහින්න බහින්න දරලි දෙකට පල්ලයක්. අමාරුම දේ තමයි කුණ්‍ය අවුලව ගන්න එක. දැන් ඇවිලිලා තියෙන්නේ. දැන් තියෙන්නේ හොඳට කකුල් දෙක දිග ඇල්ල කැසපට ගහගෙන කුළු කිඩි පාර දෙනකොට පලාගෙන බහිනවා. ඉතින් ඒ නිසා අවුලව ගන්න එක තමයි ආධුනිකයාගේ අමාරු දේ. මම දන්නේ නැහැ මම මේ අවුලව ගන්නවා කියන එකෙන් තේරෙනවද කියලා. දර්ලියක් බලන්න කුණ්‍යක් තිබ්බහම පොඩ තට්ටු කරලා තට්ටු කරලා තට්ටු කරලා තමයි දර්ලිය කුණ්‍ය අවුලව ගන්න. ගලප්පන්න කොටත් ඒ වගේ. කාට පොඩ්ඩක් කැපුම් කට්ටෙන් තියලා ගහලා කුණ්‍ය අවුලව ගන්න. මරේට අවුලව ගන්න. දෙක දෙනකොට මරේ හඳනම් කලපිටියක්. ගහන්න ගහන්න ගහන්න ගහන්න දරලිය නම් පැහැ. දැන් මේකේ මරේ දැනගෙන කුඤ්ඤ ඇවිල්ලා තියෙන්නේ. දැන් හිමීට එමිට තට්ටු කරන 21යි, 22යි, 23යි, 31යි, 32යි, 33යි කියලා කරගෙන යන්නේ අපි හිතන්න බැරි. ඒක තමයි බුදුරජාණන්සේ ඔය ගඟ දිගේ ඉහළට පීනනවා කියන කතාවක් කියලා තියෙන්නේ. අපි වෙනදා දන්න ක්‍රම එන්නේ ඒකට අනිත් පැත්තට කුඤ්ඤ බහිනවා. බහපුවාම මේ කෙලස් කඳ පල්ලා යනවා. ඒ නිසා ওই පාර දිගේම තව ටිකක් වැඩි කරගන්න බලන්න කියන එකයි කියන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න දෙකකින් යුක්තයි. ගරු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව වඩාගෙන යන විට අපගේ ආශ්වාස ප්‍රාශ්වාස නතර වෙන බව හැඟී යනවා. එෙහිදී මහා හිස් බවක් දැනෙනවා. ඒ මොහොතේදී එනම් ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනී ගිය පසු අප කවරක් කෙරේ හිත පිහිට විය යුතුයද? දෙවන ප්‍රශ්නය යම් ගිහි ඇත්තියක් මේ ආත්ම භවයේම නිවන් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යෙන් මහාන විය යුතුයද නැතිනම් ගිහි ජීවිතයේ ගිහි ඇවතුම් පැවතුම් කොයි ආකාරයට සකස් කරගත යුතුද යන්න පහදා දෙන්න. මනුස්සකම විතරයි අවශ්‍ය කරන්නේ. අපි ළඟ තියෙන මේ අමනුස්ස ගතිය පොඩ්ඩක් අයින් කරන්න. මුන්නවත් කරන්න යන්න බෑ වෙන දෙයකට වෙන්න ආරින්. අද නිවන් නොදැක්කත් නිවන් දැක්කා වගේ තමයි. ඉතින් මේ තටමඬ නම් කවදාත් ගිහලා කවදා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මහාන වෙන්න හම්බෙන්නේ නැහැ. මහාන වුණත් වැඩේ කචා. ආන්නකෝ මෑණිවරුන්ගේ මොකද වෙලා තියෙන්නේ කියලා බැවිදුනට පස්සේ හැමදම කචා. හැම කෙනාම නොදු කරනවා. ඉතින් ඒ නිසා එකෙකුට ඔක්කත් වැඩක් කරගන්න බෑ. නිසා මං දන්නවා මෑණිවරු තියාගෙන කියන්නේ පැවිදි වෙන්න ඉස්සම මේ ෂෝක් මේගොල්ල. පැවිදුනට පස්සේ හැමදම කචා. නාඩු කියන්නේ හැමදම වලි. පිරිමිගේ නම් එච්චරම නෑ. පිරිමි ඒ දවස්වලත් ගහ ගන්නවා, පස්සෙත් ගහ ගන්නවා. ඕක ඉවරයි. මේකල. මේ උපාසකාවක් මේක ලියන්නේ අනිවාර්යයෙන්ම ගඳ ගන්නවා. ප්‍රශ්නෙම තේරෙනවා. මම උපාසිකාවක් කියලා නොලියවත් තේරෙනවා මේ කවුද කියන්නේ කියලා. තමයි ඒක තමයි ප්‍රශ්නේ නිසා මනුස්සකම තියෙනවා නම් ඔය ඕන දෙයක් කරතයි. මේ මුල් කොටසේ තියෙන්නේ භාවනා කරනකොට තමයි බලයින් අරමුණ නැති වෙනවා. එතකොට අපිට හිතිල්ලක් එනවා. එහෙම නැත්නම් කල්පනාවක් පහනවා සතිය පවතින අරමුණක් තිබිය යුතුයමයි කියලා. ඒකදී සාමාන්‍ය සරල රේකීව රේකී අධ්‍යාපන ක්‍රමයේ හැටි අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ. නමුත් අවුරුදු මීට 215කට විතර ඉස්සලා ඔය ඕල් රයිට් විල්බර් රයිට් කියන දෙන්නා පොළවේ හැප්පෙන්නේ නැතුව වාහනයක් යන්න හිතුවා. අපි තන විදිහට වාහනයක් තියෙන පොළවේ තියෙන්න ඕනේනේ. පොළවේනේ වාහන දුවන්නේ. ඉතින් අර මිනිසුන්ට පුදුම විදියට විනා වුණා මිනිස්සු. මේ යකා මේ පොළවේ හැප්පෙන්නේ නැතුව වාහනයක් යන්න හදනවා කියන්නේ. මිනිහට පුළුවන් උනේ උපරිම වියදම් කරලා විනාඩි තප්පර 15යි ගුවන් යාන අහසේ රඳවාගෙන ඉන්න පුළුවන් උනේ කඩාන වැටුණා. අද වෙනකොට අපි දන්නවා ඒ ජම්බෝ ජෙට් එකක් වගේ එකක් කිලෝ ලක්ෂයක් බරයි. නැත්නම් 90000 9000ක් යනවා අහසේ. පොළවේ හැප්පෙන්නේ නැහැ. අරමුණක් නැහැ. වාතලයේ ගමන් කරනවා. ඒ වගේ අපේ සතියේට මුලින් මුලින් පොළව ඕනේ. කත කැවුනට පස්සේ එයා හැප්පෙන නැති මේ ඝනස්තරයක් නැති වාස්තරයේ මේක පදන් වෙනවා පටල වෙනවා බය වෙන්න එපා. ඉතින් ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියනවා ඕවල් රයිට් විල්බර්ට් රයිට් එදා තකතිරෝ වගේ පෙනී හිටියට අද ඒ කට්ටිය රයිට් බව තේරෙනවා. කට්ටිය හරි. අද අපිට ගමනක් සැලසුම් කරන්න බෑනේ මගේ ගමන් ওই මම අවුරුද්ද දෙසරක් විතර යනවා. ගුවන් ගමන් හැතැම්ම මෙච්චර ගාණක් තියෙනවා. නැත්නම් මට මේ ගමන කරන්න බෑ. නැවේ ගියා නම් මාස 3ක් යනවා. ඉතින් අපි හිතුවනම් මේ පොළොවේමයි යන්න තියෙන වෙන එකක් නැහැ කියලා. ඒක සාධාරණයි. මොකද ගුරුත්වාකර්ෂණය දන්න කට්ටියගේ හැටි එහෙම තමයි. උපස්තරය අත්‍යවශ්‍යයි කියලා. නමුත් උපස්තරය නැතුව යන්න පුළුවන් ගතියක් උපස්තරයේ ඉක්මවලා ඝනතලයේ ඉක්මවලා වාතලයේ යන්න පුළුවන් ගතියක් තියෙනවා. වාතලයේ නැතුව යන වාහනේ තමයි අජට අවකාශ යාන කියන්නේ. ඒකට වාතයවත් නැහැ. ඒකේ කිලෝමීටර් 3ක් විතර යන කොච්චර දුරක් යන්න ඕන වෙයි කියලා කියනවා හයිඩ්‍රජන් අණුවක් දකින්න. මොන මානුවක්වත් වාතේ නැහැ. ඒත් යනවා. ඉතින් ඒ නිසා අපි කොච්චර මේ ඝන බහල පොළවේ පයින් ඇවිදලා ඒ මතින් හදාගත්ත නීති වලට හිර වෙලා කොටු වෙලා තියනවාද කිව්වොත් අපේ හිත අහනවා අරමුණ තියෙන කන්න සතිය පවත්වන්න පුළුවන් අරමුණ නැති වෙච්චාම මම මොකද කරන්නේ කියලා ප්‍රශ්නේ මේකයි භාවනාව හරි මමයට කෙලවෙලා අපි මමයට පොහොර දාන්න හදන්නේ මමයට උල්පන්දම් දෙන්න හදන්නේ මමයට ඉනිම බඳින්න හදන්නේ ඉතින් භාවනාව හරි මම යට වැරදිලා. දැන් මට ඕනේ මම එන කිට්ටවන්නද භාවනාව හරි ගස්සන්නද කියලා ඇහුවොත් ලියුමේ කියලා තියෙන අනේ නැවතත් මම යට මේ තේලයින් ටිකක් දීලා එම්බාම් කරලා එම්බාම් කරලා නෙවෙයි වෙල්ඩින් කරලා මෙයා හදලා දෙන්න කියලා කියන්නේ කොහොමඩක්ක් කරන්න බෑ මම යට කියලා වෙනක් කියලා වෙනක් කියලා වෙනවාමයි කියලා වෙනකොට මේ රූපස්තරේ නැතුව සතිය පවත්වන්න පුළුවන්. වාතලයක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා උන්තුව බලාපොරොත්තුකින් යන්නේ මේ ඝන බහල දේ ගෙවම් කරාට පස්සේ සතිය ඒරෝඩයිනමික්ස් හැපෙන්නේ නැත්නම් කියන්න පුරුදු වෙනවා බාධාවක් නැහැ. මම එයා ප්‍රශ්න කරාට සතියට ඒක ප්‍රශ්නයක් නැහැ. තමයි මම කියන්න පොඩ්ඩක් බලා හිටපෝ ඕ ඥාන හැටි සතියේ අරමුණක් මොකුත් නැහැ. සතිය තියෙන බව ඒත් දන්න. අන්න ඒකට පුරුදු වුණාට පස්සේ අපේ හිත අදිමානුෂික මට්ටම් වලට යනවා. අපි ආපහු ගත්ත ගමන් ආයේ කක්කවලි වැඩිති කක්කවන්නේක් වගේ පොළොවටම වැටෙනවා. ඒ නිසා අපි ටික ටික පුරුදු වෙමු අරමුණක් නැතුව සත්‍ය පවත්තන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගිනියක්මි. සක්මන් භාවනාව වේගයෙන් විනාඩි 5ක් පමණ අරමුණ අරමුණ රහිතව රිසිසේ ඇවිද්දෙමි. පසුව සිරුරේ සමමිතික බව හා බර බෙදී යන ආකාරයේද ඇවිදින විට පාද අතරේ සමසේ බෙදී ගිය බර පාදෙන් පාදයට මාරුවන ආකාරයද දුටිමි. ක්‍රමයෙන් සැහැල්ලු බවක් දැනුනි. පසුව උරහිසෙහි දැඩි වේදනාව හා පාදවල සැහැල්ලු බවක් ඇතිවිය. පාද පාද වෙතම අවධානය යොමු කරමින් සිටීමේදී පොළවේ රළු බවද පාදයේ ක්‍රියාකාරී බවද දුටිමි. ක්‍රමයෙන් සිරුරට වෙහෙස කර බවක් දැනුනි. සිරුරේ සමමිතිය බිඳ වැටෙන බවක්ද ඇවිදීමට නුහුරු බවක්ද දැනුනි. පැයක පමණ සක්මන අවසන් කොට පර්යංකයට එළඹෙමි. පර්යංක භාවනාව. සමමිතිකව අසුන්ගෙන සිරුරේ වේදනාකාරී බව පහව යාමට ඉඩ හළමි. මා මා දෙස මනසින් බැලිමි. හද ගැස්ම පැහැදිලිව සංවේදනය විය. ඒ හැර වෙනත් කිසිදු චලනයක් හෝ සංවේදනය නොවිය. ඒ වෙතම අවධානය යොමු කළෙමි. විනාඩි 20ක් පමණ විනාඩි 20න් පමණ නිදිමත ගතිය අධිකව දැනුනි. මනස නිදිබර විය. පර්යංකය අවසන් කළමි. මාහට මේ දිගටම කරගෙන යාම සඳහා උපදෙස් දෙනු මැනවි. ඔය කියන්නේ අර කාය හොඳට සමමිතිකව වාඩිලා හිටියත් විනාඩි 20 විතර යනකොට අපි මේ කය අපහසුකම් මතුවෙන නිදිමත මතුවෙන එපා වෙනවා. ඉතින් පටන් ගන්නකොටම මේ කට්ටියගේ පිටිට හේතුලා හිටියොත් කොහොම හිටියේ? නිසා කරුණාකර කිසි කෙනෙක් පිටිට හේතු වෙන්න එපා. එන්න මැදට. අඩු ගන්න මේ කමටහන් සුද්ධ කරන වෙලාව. ඒකෙත් ඉන්නේ හේතු වෙලා. ඉතින් ඒක ටික වෙලා ගියාම අතන ගායේ මෙතන ගායේ අරකක් කොහොම මේකක් කොහොම කිප්ප වාත ගොඩක් එනවා. දැන් විනාඩි 20ක්වත් ඉඳගෙන ඉන්න හම්බුණා ලොකු දෙයක්. ඒක බලන්න අපි මේ පෙරපින් කරපු එක පෙර පරිසම් දීලා අපිට කිව්වොත් පැයක් විතරම විවේකී ඉන්න දෙන්න පුළුවන් කියලා දුනොත් ගණීද කය. පෙරපිනට උඹට දෙනවා පැයක් විවේක වෙන්න. කය කියනවා මට කක් අවෝනේ නලියන්න ඕනේ දඟලන්න ඕනේ කියලා මොනම තැපක්වත් ඉඳ ගන්න එකම මිනිසෙක්වත් ලෑස්ති නැහැ. හම්බ කරාට පින් කෙරුවට පින විඳින්න කවුරුත් නැහැ. පින විඳින්න මේ කය කැමති නැහැ. එයාට ඕනේ අඟර දඟර පාණ්ඩම තමයි. එනිසා විනාඩි 20ත් ලොකු දෙයක්. ඒ විනාඩි 20 ඇතුළත කොච්චර වෙලා කයෙහි හිත තිබුණාද? එහෙම නැත්නම් විශේෂයෙන් කියනනම් ආනාපාන සතිය වගේ අරමුණේ හිත තිබුණාද කියලා ඔය ඔය ලියුමේ වාක්‍යයක්වත් නැහැ නේද එහෙම එකක්. ඒ විනාඩි 20 ඇතුළත මම කොච්චරක් මේ ඉඳගෙන ඉන්න කයෙහි හිත පැවැත්වුවාද කියලා නැහැ. ඉතින් එතකොට දුන්න මේ අවස්ථාව අරගෙන තියෙන 20ක් ඉඳලා තියෙනවා අත්දැකපු දේ පොඩ්ඩක් අල්ලියලා නැහැ. පොඩ්ඩක් අපිත් එක බෙදා ගන්න. ඒ විනාඩි 20 ඇතුළත මට හුස්ම දැනුණාද? ඉඳගෙන ඉන්න බර දැනුණාද? කයගේ හුස්ම ගන්නකොට තෙරපෙන ගතිය ඇඳුම් වල හුස්ම හෙලනකොට තැහැල්ලු ගතිය මොන්නව හරි මේ ලස්සන වටිනා විනාඩි 20 ඇතුළත දැකපු අත්දැකපු සතුටුමත් වෙච්චි අප්‍රමාද වෙච්ච එක චිත්තක්ෂණයක්වත් ලකුණු කරලා තියෙනවා නම් අපිට ඒක දිගේ මේ පාර පෙන්වන්න පුළුවන්. ඒ ලියපු එකන කැමැතිද තභාවට ඒ විස්තර ටික කියන්නේ. ඉඳගෙන ඉන්නකොට විනාඩි 20 ඇතුළත මොනවද බුද්ධි විඳේ මොනවද අත්දැක්කේ මොනවද අත්විඳේ කියලා. හොඳයි නැත්තර කමන්නේ. හොඳයි. කැමැතිද මෙතෙන් ආවොත් මයික් එකක් තියෙනවා. වාඩි වෙලා ගත්තොත් උතන වාඩි වෙනවා. වාඩි වෙලා හිටපු වෙලාවේ විනාඩි 20 ඇතුළත Taman සතිමත් බවට මොනවා හරි සාක්ෂියක් මොනවා හරි ප්‍රත්‍යක්ෂයේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිවීක්ෂා කරපු ගතිය. මම හිතියේ සතියෙන් කියන්නේ ලකුණක් තිබ්බද නැත්නම් ඒ විනාඩි 20 ඇතුළත එහෙම අත්විඳපු අත්දැකපු දෙයක් නැද්ද? හදගස්මම පමණයි දන්නුනේ අහගෙන හිටියා ඒක. ඔව් එතකොට එහෙම හදගස්ම දැම්මෙන් හිටපු විනාඩි ගාන හරි විනාඩි 20යි කියලා කියන්න පුළුවන් නැත්නම් ඒකෙමොත් කොටසක්ද ඒ හද ගැස්ම දැකීමෙන් හිටියේ විනාඩි 5ක් විතර යනකම්ම අඟ දෙහා බලාගෙන හිටියා මං ඉඳගෙන ඉන්නේ මම මෙතන ඉඳගෙන ඉන්නේ එහෙම කියලා ඊට පස්සේ තමයි හද ගැස්ම ශ්‍රවණය වුනේ ඒ වෙලේ ඉඳන්ම හද ගැස්ම දෙහා බලන් හිටියා නිදිමත වෙනකන් ඔය එතකොට හදගස්මෙන්ඩි ඉස්සලා මම දිහා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා බලනකොට පෙනුනේ මොනවද කියලා ඇහුවොත් මම හිටගෙන නෙවෙයි මම ඉඳගෙන නෙවෙයි සමා වෙන්න මම ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මම ඇවිදිනවා නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මම නිදගෙන ඉන්නවා මේ තම හද ගැස්ම ඇවිල්ලත් නෑ හැබැයි කයේ කය දිහා බලන ඉන්න මොනවද පේන්නේ වෙලාවට මං ඉස්සරහම මාව මැවිලා වගේ නළලේ ඉඳන් පල්ලෙහාට යනකම් ළඟ දිගේම අවධානය අරන් යනවා. නිසලව ඉන්නවා කියලා දැනනවා ඊට පස්සේ ටිකෙන් ටික සංසොන් වෙනවා. ඔය අන්නේ දැනෙන ටික පුළුවන් තරම් විස්තර කරන්න හදන්න. එතකොට ඒක හිටගෙන ඉන්නකොට දැනෙමින් වෙනස් වෙලා බලන්න. අපි හිටගෙන ඉන්නලා දැකලා තියෙනවානේ. ඇවිදින වෙන්නේ දැනෙමින් වෙනස්. නිදානින්නට වැඩිය වෙනස් ඉඳගෙන ඉන්නකොට. ඒ බව නිදාසන නිදාග ඉඳගෙන ඉන්න බවෙම නයිසර්ගික ලක්ෂණ අපි ඒ වෙලාවේ බුද්ධ විදිනවා. ඒක අපි රසවත් කරන දන්නේ. අපි ඒවා කියන්න දන්නෙත් නැහැ. අපිට හිතෙන්නේ නැහැ ඒකේ වටිනාකමක් තියෙනවා කියලා. නමුත් ඒකමයි වටින්නේ. ඉඳගෙන ඉන්න ලැබුණට ඉඳගෙන ඉඳේ බුද්ධි වින්දට ඒක ලියලා හෙලි කරන්න බැරි නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. පින් නැහැ. ඒක නිසා මේ ඉඳගෙන මම කරදරයක් නැතුව ඉන්නකම් හදගැස්මක්වත් එන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙමයි මට වැටහුනේ කියලා ඒක ඒක ලියන්න ඇත්තට බාධාවකුත් නැහැ. භාෂාව හරි අසරණයි. භාෂාවෙන් ලියන්න පුළුවන් බොරු විතරයි. භාෂාවෙන් ලියන්න පුළුවන් වෙච්ච දේ විතරයි. කරන්න තියෙන දේ මේ අස්පනා පිට තියෙන කිසිම දෙයක් භාෂාවෙන් ලියන්නේ. අපි නිකන් අර බහතෝරන භාෂාව තියෙන. පොඩියොම් බහතෝරනකම ඇති අන්නේ වගේ පුළුවන් තරම් උත්සාහකරන මේ පිනක් කරන වාඩි විලා හොඳට කයේ හිත ඉන්න වෙලාවේ මම කොහොමද දන්නේ ඇවිදින්නේ නැහැ කියලා. මම කොහොමද දන්නේ හිටගෙන නැහැ කියලා. මම කොහොමද දන්නේ නිදාගෙන නැහැ කියලා. අන්නේ අත්දැකීම හෙලි කරන්න ගියොත් අපේ මොලේ කවදාකවත් වැඩ කරපු නැති පැත්තක් එළියට එනවා. තන්නිවේදනයකුත් වෙනවා. ඒකට තමයි හදගැස්ම ආවොත් හදගැස්ම බලනවා. පිම්බීම හැකිලිම ආවොත් ඒක බලනවා. හුස්ම ගත්තොත් ඒක බලනවා. බර දැන්නොත් ඒක බලනවා. නමුත් ඒ හැම එකකදීම සාක්ෂියක් තියෙනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අන්නේ ටික ලියමඬ අපේ සිංහල භාෂාවෙත් නැහැ කිසිම භාෂාවක් නැහැ. අපේ උදේ ඉඳලා හැන්දෑනකම් කතා කරන කිසිම දවසක අපි ඔකට වග වෙලා ලියන්නේ කියන්නේත් නැහැ. අපි කරන කියන ඔක්කොම සම්පප්පලාප වලට වැඩේ. අත්දකින්න දේ ලියනවා නම් බොහොම ලේසි නිවන. එයිසා මේකේ කරපු උත්සාහයට මම මේ පොඩි තල්ලුවක් දෙන්න හදන්නේ විනාඩි 20ක් ඉඳන්මනා ලොකු දෙයක්. ඒකේ හදගත්ම දැනෙනකන් හිටපු ටිකක් කතා කරා. ඒකෙදි වැටහෙන දේ පුළුවන් තරම් සභාව මේ වාතාවරණයට දාන්න. ඊට පස්සේ මම මැරිලා නැති බවට ලකුණක් පෙන්නනවානේ. නිඳ කියලා නැහැ. අන්නේ ලකුණු ටික බලාගෙන ඉන්නවනම් විනාඩි 20න් පස්සේ වුණත් අපිට ලියන්න දෙයක් තියෙනවා. ඒ නිසා විශ්ව හොඳටම ඇති. උත්සාහ කරලා තියෙන ප්‍රදේශයත් හොඳයි. තවදුරටත් අන්න ඒ වගේ වෙලාවේ බුද්ධ විඳින දේ වහාම නැගිටපු ගමන් වාක්‍යයක් දෙයක් ලියාන ඉඳලා ඒක මේකට දාන්න හදනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙනෙත් පියාගෙන ආනාපාන සතිය වැඩිම ආරම්භ කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිදුවන අතරතුර මාගේ සිත වෙනත් අරමුණු කරා මා නොදැනුවත්වම රැගෙන යන බව දැනුනි. ඒ බව දැනුණු විගස නැවතත් සිත ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙත අරමුණු කළද එය පවත්වාගෙන යාමට අපහසු බව වැටහුණි. මන්දයත් සිත නැවතත් සිතුවම් මෙන් වෙනත් අරමුණු වෙත මා නොදැනුවත්වම ගෙන යන බව දුටිමි. ස්වාමීන් වහන්ස මෙම தত্ত্বය මග හැර සිත එක අරමුණක තබාගන්නේ කෙසේද? පෙරුවන් සරණයි. මට හිත එක අරමුණක තබා ගැනීම එක මේකට එච්චර මම දක්ෂ නැහැ. මට කීත හැකි මේ தત્ත්වය මඟ අරින්න ගියා. ඒ මොකද්ද? මේ මේ විදියට ලස්සනට සිල් සමාදන් කරලා පරියන්කේ භාවනා කරලා වාඩි කරලා ඉඳලා අරමුණකුත් දීලා තියේදී මේ පිට යන හිතක් තියෙනකට මගේ හිත කියන තරම් අපි තක తీරුද කියන එක විතරක් මං අහන්නේ. පළවෙනි වාක්‍ය කියන්නේ ඕකේ ආයතර දෙනෙත් පියාගෙන ආනාපාන සතිය වැඩිම ආරම්භ කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිදුවන අතරතුර මාගේ සිත වෙනත් අරමුණු කරා මා නොදැනුවත්වම රැගෙන යන බව දැනුනි. මාගේ හිත මට නොදැනුවත්ව වෙන අරමුණට යනවා මේ හිතට මගේ හිත කියන තරම් තක తీරුද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒක තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේදී දේශනා කරන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ දවස් 7කින් දවස් 5කින් අනත්ත ලක්ෂණ සූත්‍රය. මහන්නේ මේ විදිහට මං කියන දේ නෙවෙයි නම් කරන්නේ. මට ඕන දෙයක් නම් නෙවෙයි. මෙවැනි හිතකට මගේ හිත කියන තරම් වටනවාද කියලා. ආත්මය කියන්නේ Tamanට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් දේ. මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බවට හොඳට ඕව ලකුණු පෙන්වලා තියෙනවා. මේකට මගේ හිත කියන්නේ තු ඔය විදිහට ආයසරයක් බලන්න. ඔය හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මගේ කියාගත්තොත් මට ඒක ලැජ්ජාවක්. මේ මගේ නෙවෙයි මේ කොහෙදෝ යන දහවතුරා පට්ටබඳු පරට්ට හිතක් නේ. ඕකට මගේ කියාගන්න තරම් අමනද, තකතිරුද, මෝඩද මරිද අන්ධකාරද ඒ භාවනා විවරණය අනිත් දවසට යන්නේ මේම හිතක් තියෙන ඕන මම කියාගන්න මගේ ළඟ තියෙන මේ කඩප්පුලිකම ඔයගොල්ලෝ hina වෙන්න ඕන නම් මම කතාවක් කියන්නේ මගේ ගෑනට හම්බෙන හැම දරුවටම මගේ දරුවෙක් කියලා හිතනවා නම් තාත්තා ඌ මෝඩෙන්නේ ඔය වතුලයින් වල ඉන්න ගියාම ඒ පොළොමේ ඒක ඒක ගෙදරට පවුල් තුන හතරක් තියෙනවා ඉතින් මායකා කියන්නේ තෝ කාගෙන් කෑවත් කවන්නේ මට අප්පා කිය කියලා කියනවා. ඌ දන්නව මගේ හිම දරුවෙක් නොවෙන්න ඉඩ තියෙන බොහෝ විට. ඉතින් ඒ තියදී අනේ මගේ රත්තරම් පුතේ කියන නලවනෝට ගෑනිට මොකද හිතෙන්නේ? ඌ ඒ පිළේ ඉඳගෙන නලවනවලු බබා. ගෑණි කුස්සියේ තී හදන ගමන් හිතනවා මේකක් දන්නවනම් කාගේද දරුවා කියලා. ඌ දරුවා පොළවේ ගහයි. ඊ වාගේ අනුන්ගේ දරුවන්ගේ උපැන සාතිකයට තාත්තයි කොටුවේ අසං කරලා අපි විඳවන විඳවිල්ලා බුදු කෙනෙක් පහළ නොවෙන්න අපි දිගටම හිතන්නේ මේ හිත මගේ කියලානේ. ඉතින් හත් දෙයනේ ඕකත් මගේ නෙවෙයි නම් මොකද්ද නේ? එක වාක්‍යයෙන් එළියට අවිලා තියෙන සත්‍යය. ඉතින් මේකල ඇස්තිලා යන්න ඊදවසෙත් යන්න මම හිත ඔහොම තමයි. මගේ හිත කියන්නේ නැතුව මම බලනවා. හරි ජොලියක් තියෙනවා එදාට. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා තමන්ගේ සුරුපි කාන්තාවක් බැඳලා ඉන්න පුරුෂෙක් දවසක් අහු වෙනවා ඒ කාන්තාව පරපුරුෂෙක් එක්ක සංවාසයේ දෙනවා. ඒ මනුස්සයා ඊට පස්සේ මනුස්සයර කතා කරලා කියනවා මේක අපිට කරදරයි උඹ දික්ක සාදුවයක්. මම උඹත් ඒක කරන් දිනක් නැහැ. ඒ දවස්වල ඉතින් කරසාද කතාද කියලා දෙයක් තිබුණා නම් දෙන දිවි දෙපැත්තට වෙනවා. ඊට පස්සේ ඒ බිගෑණි වෙන මිනිහෙක් එක්ක හිටපම මේ මිනිහට තරහ යන්නේ නැහැද? ඒ මගේ ගෑණි නෙවෙයි. ඉතින් මේ හිත මගේ කියාගෙන මේ අම්මන තක තීරු මරි මෝඩ ක්‍රමයට මේ භාෂාවකුත් හදාගෙන අනේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් hina වෙනවා හතර hinaවෙන් එකක්. මෙච්චර ලස්සන බෙනෙද්දී ඒ නිසා අරමුණක් දීලම කියන්නේ තෝ සීලෙක ඉන්නේ තෝ මේ අරමුණේ හිටපිය නැත්තම් යනාතේ ඵල හැබැයි තෝ මගේ නෙවෙයි. චරපිරේ විනස්සාති කියලා පිට ගිහලා තෝ වෙනසේවා කියලා හිතට කියන බම්බුගා ගන්න කියලා ඊට පස්සේ හින්න ජොලි හිත කෙලුණත් ජොලි වැරදුනත් ජොලි හරියට ජොලි මොකද මගේ නෙවෙයිනේ. අන්නේ දැක්ම බලන්න පුළුවන් මේ දවස් පහ ඇතුළත. මේ වැඩමුළුවකින් අපිට පුළුවන් වෙයිද කාට හරි මේක මගේ නෙවෙයි මේ හිතේ හැටි මෙහෙම තමයි. හැබැයි එදාට ලොකු ජොලියක් තියෙනවා. අරකගේ හිතත් ඒ වගේ තමයි. අරකගේ හිතත් ඒ තමයි. මොකද්ද ප්‍රශ්නේ? එහෙම බැලුව ගමන් මගේ හිත පරතෝ සංකල්පයෙන් ඔක්කොගෙම හිත එකයි. අපි අපි අතර ওই ඥාන පිටිමේ කොණ්ඩ මොස්තර නම් මන වෙනස් වුණාට හිතේ කිසිම වෙනසක් නැහැ. ඒසට අපි එක හිතින් ජීවත් වෙන සහෝදරය බවට පත් වෙනවා. කයෙන් වෙනස්. එකම හිතේ ඒ නිසා අපි අතර එකෙක් භාවනා කරත් අනිත් ඔක්කොටම හරියනවා. ඒ භාවනා කරපු එකෙක් මේ ස්වභාවයේ ඉන්න එක අනිත් සියරටම බෝ වෙන ලෙඩක්. නිසා මේක මගේ කියා ගන්න එපා. කිව්වොත් ඔයජට වෙනවා. මටත් නොකිය මමත් නොදන්න අරමුණට හිත ගිහිල්ලා. මගේ හිත. ඔයිට වැඩි විහිළුවක් තියෙනවා. ඕක දැනගත්ත ගමන් මොකද්දෝ වෙනවා පොඩ්ඩක් ඊට පස්සේ හෙටත් මට ලියන්න. අපි හෙටත් පොඩ්ඩක් hina වෙමු. ලියපු දෙයත් එක්ක අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේ වැඩසටහන පැමිණි පළමු අවස්ථාවයි. එහෙත් මම නිවසේදී අවුරුද්දක් පමණ සිට උදෑසනට අවදි වී සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් කරගෙන යමින් සිටිමි. සක්මන් භාවනාවේදී වම් කකුලත් දකුණු කකුලත් පොළවේ හොඳින් ස්පර්ශ වන බව දැනේ. මුලදී දන හිසෙන් පහළ බරගතියක් දැන්නත් පසුව පහසුවෙන් සක්මන් භාවනාව කරගෙන යමි. වරින් වර සිත අතීත සිතුවිලි වලට හෝ වර්තමාන සිතුවිල්ලට පැමිණේ. එවිට මම දැන් මම මෙතන යන අරමුණට පැමිණ නැවතත් සක්මන් භාවනාවටම පැමිණේ. සමහර විට සක්මනේදී විසිවන ගතියක්ද දැනේ. පර්යංක භාවනාවේදී හුස්ම ගැන අවධානය සිටින විට මුලදී බරගතියක් මෙන් දැනුණත් පසුව සැහැල්ලු බවක් දැනේ. සමහර වෙලාවට හුස්ම ඉහළට ගන්නා බව හොඳින් දැන්නත් පිටවීම නොදැනේ. එක් අවස්ථාවක සඳේ ආලෝකය මෙන් පැහැපත් ආලෝකයක් දැනුනි. ටික වේලාවකින් එය සාමාන්‍ය තත්වයටපත් වේ. නාසය අග වෙත හුස්ම ගැන අවධානයෙන්ම සිටීමට උත්සාහ කරමි. දෙයක් එකට තබා සිටින විට කම්පන කම්පණය වන බව කම්පන බවක්, චංචල බවක් හොඳින් දැනේ. සමහර අවස්ථාවල එය නොදැනී යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මේකේ නාටත් ඔය ඔය විදියට කරගෙන යන බාධාවක් ලිපිය සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඔය විදියට දිගට කරගෙන ගියොත් අපිට මේ සැලසුම් හදන්න ඉස්සෙල්ලා ඉති චර්යාව බලා ගන්න පුළුවන් මේ. අරමුණේ චර්යාව බලා ගන්න පුළුවන් මේ. සතියේ චර්යාව බලා ගන්න පුළුවන් වෙයි. ඒකට තොරතුරු මදි ගතියක් පේනවා. අත්දැකීම් මදි ගතියක්. නමුත් ඕක තමයි ක්‍රමය. ඒසාව විදිහට දිගට සද්ධාවෙන් ඇදහිල්ලෙන් ඉදිරියට යන්නේ යනකොට විශාල තොරතුරු තොගයක් ලැබෙයි. තොරතුරු විනිශ්චය නොකර හිටියොත්. ඒ නිසා නිරීක්ෂණය වැඩිකරන නිගමනය අඩු කරන්න. එතකොට දවස් දෙක යනකොට විශාල ඉදිරි ගමනක් තියෙනවා. ඒ නිසා විශේෂ වෙනස් කරන දෙයක් නැහැ. උදන්දු වෙලා ඉදිරියට අනේකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන මූල කර්මස්ථානයේ වම දකුණේ යයිගෙන වම් පාදයේ තබන විට වමද දකුණු පාදයේ තබන විට දකුණ යයිද මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. මෙලෙස විනාඩි 5ක් පමණ සක්මන් කරන විට යටිපතුල පොළවේ ගැටෙන විට ලනුපැදුරේ ගොරෝසු බව මැනවින් වැටහුණි. ඇතැම් විට තනින් තන වඩාත් සීතල ගතියක් පතුලට දැනුනි. දැනුණු අතර ඇතැම් විට සියුම් කටු ඇනෙන්නාසේ දැනුනි. මෙලෙස දකිමින් සක්මන් කරන විට ඇතැම් විට සිත වෙනත් සිතුවිලි වලටද ඇදී ගියද සිත පිට ගියායයි සිතා නැවත දෙපතුලට දැනෙන ගොරෝසු බව කෙරෙහි සිතගෙන ආවෙමි. වටපිටින් ඇසෙන ශබ්ද කෙරෙහිද ඇතැම් විට සිත දිව ගියද නැවත සක්මන ගැන මෙනෙහි කරමින් පතුල වෙතට සිතගෙන ආවෙමි. මෙලෙස විනාඩි 20ක් 30ක් පමණ සක්මන් කරගෙන යන විට මාගේ දෙපා පණ නැති වී යන්නක් මෙන් දැනෙන්නට ගත් අතර අධික ලෙස නිදිමත ගතියක් දැනුනි. මගේ සමබරතාවය නොමැතිව මා වැටේවේයි සිතුනි. අතර මා සක්මන නතර කොට එතැනම විනාඩි දෙකක් පමණ සිටගෙන සිටි අතර පෙර දැනුණු නිදිමත ගතිය අඩු වී යන්නක් වෙන් දැනුනි. නැවත පෙර පරිදි සක්මන ආරම්භ කළෙමි. මෙලෙස විනාඩි 40ක් පමණ සක්මන් කළෙමි. පර්යංකය විනාඩි 40ක පමණ සක්මනින් අනතුරුව පර්යංකයට වාඩි වී පර්යංකයට වාඩි වී මම දැන් මෙතන යයි මෙනෙහි කොට මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කළෙමි. ඊතා වේගෙන් නාසය වෙත සුලං ධාරා ඇදී යන අයුරුත් එම වේගයෙන්ම නාසිකාග්‍රයේ පිටවන නාසිකාග්‍රයෙන් පිටවන අයුරුත් බලා සිටියෙමි. අනතුරුව වේගය කෙමෙන් අඩු වී ගිය අතර මෙලෙස විනාඩි 5ක් පමණ හුස්ම දෙස බලා සිටියෙමි. ටික වේලාවක් මට නිින්ද ගොස් ඇති බව දැනුනි. හුස්ම ගැන මතකයක් නොමැත. අවදි වූ විට හුස්ම හුස්ම ගැන මෙනෙහි කරගෙන සිටි බව වැටහුණි. නැවතත් ආශ්වාසය ප්‍රාශ්වාසය දෙස බලා සිටීමි. ආශ්වාසයේදී සුලං නාසයේ බිත්ති මත ගැටි ඇතිලීගෙන ඇතුළට යන ආකාරයන් තරමක් උණුසුම් සුලන් ධාරාවක් නාසයේ බිත්තිය දිගේ ගැටි නාසිකාග්‍රයෙන් පිටවන අයුරුත් ටික වේලාවක් බලා සිටීමි. නැවතත් පෙර පරිදිම නිින්ද ගොස් තිබුණි. මෙලෙස පැයක් පමණ කාලයකදී 5-6 වතාවක් පමණ මට නිින්ද ගොස් තිබුණු බව මට වැටහුණි. මෙලෙස භාවනාව කරගෙන යාම නිවැරදිදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය නිින්ද වගේ අවස්ථාවෙන් පස්සේ ආනාපානිත ගන්න පුළුවන් නම් ගත්තයි කියලා සාහතික නම් නිින්දක් නෙමෙයි වෙලා තියෙන්නේ සිත සැඟවි ගැනීමක් වෙන්නේ. ඒ කියන්නේ හිතට දැන් පණිවිඩ දැනක් නැතිව. ඒ නිසා මේක නැවත නැවත වෙන ගමන් නින්දක් නෙවෙයි තියෙන්නේ හැංගිලා කියලා හිත දිහා ඒ නින්ද ගිය වෙලාවේ අවදි වෙනවා කියලා තමයි ඒකට සිංහලෙන් කියන්නේ. ඉතින් ඒක වෙනස් වචනයක්. නින්ද කියලා අවදි වෙන්න බෑ. නමුත් නින්දට අවදි වෙන්න කියනවා. එතකොට අපි යටිහිතට අවදි වුණා වෙනවා. අපි මෙතෙක් කල මේ උඩුහිත විතරයි දැක්ගෙන හිටියේ. දැන් යටිහිතට අවදි වුණා වෙනවා. එහෙම නැත්නම් චිත්‍රපටියක් නැත්නම් වේදිකා නාටකම බලන ගමන් වේදිකාව පිටිපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් වෙනවා අපිට. මේ වේදිකාවේ අංග නිරූපණය කරන හැටි සංගීත පසුබිම සකස්න හැටි ඔක්කොම දකින්න. අන්න වගේ මේ පිටිපස්සේ තිරිය දකින්න නම් හැං නිදිමතයි කියලා හිතන්නේ නැතුව මම මේකටත් අවදි වෙනවා කියලා හිතාගෙන ඕහොම යන්න රෙන්ඩ එක පරියන්ක මෙවුවා 20 30 යනවා. යනකොට පෙන්වන්න හදන්න නැති වෙලාවක් තියෙනවා. ඊට පිටිපස්සේ කැලේ අන්න ඒකට අවදි වෙන්න ඔය සතිය මදි. ඔයිටත් වැඩි තීව්‍ර සතියක්, ඔයිටත් වැඩි පරිපූර්ණ සතියක්, එනතන් සුපතිට්ඨිත සතියක් අවශ්‍යයි. දැන් ඒකේ අවශ්‍යතාවය කියලා තියෙන්නේ. ඒ නිසා හොඳට බැටරිය හොඳට charge කරගෙන යන්න. ඊට පස්සේ පුළුවන් වෙයි ඔය ලීන මනසේ ස්වභාවය බලා ගන්න. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම මෙතන යන සිතා සිටගෙන සිටින ඉරියව්ව බලා කිසිදු මෙනෙහි කිරීමකින් තොරව පතුලට මනස තබා සක්මන් කරමි. සක්මන වෙනදාට වඩා සෞම්‍යයි. සිත ඉඳ හිට විසිරුණ නමුත් ඒ විගස සිත විසිරුණ බව දැනී නැවත පාදයට මනස තබන විට පාදයේ සියලුම දැනීම් වල රළු ගොරෝසු සෙලවෙන චංචල බවට සිත ඒකාග්‍ර වෙයි. මෙසේ විනාඩි 45ක් 50ක් පමණ සක්මන් භාවනාවේ යෙදිය හැකිය. සිත විසිරෙන සෑම විට මෙසේ මූල කර්මස්ථානයට ගෙනා හැක. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් ලැබුණු ඒකාග්‍රතාවයෙන් ඇවිත් වාඩි වී මම දැන් මෙතන යන්න මෙනෙහි කර ස්වල්ප වේලාවකින් පසු කය දෙස බලමි. කය බල කය දෙස බලා සිටීමේදී සම්පූර්ණ කයේ ඇති වේදනා තෙරපීම් දැනේ. මෙසේ බලා සිටින විට තීව්‍ර පිම්බීම හැකිලිම දැනේ. පිම්බීම හැකිලිම ඊතා ගොරෝසුවට දැනි කෙමෙන් කෙමෙන් මෘදු මෘදු වෙන පිම්බීම හැකිලිම දෙස බලා සිටිමි. මේ වන විට ශරීරය පුරාවට සතුන් දුවන්නාක් මෙන් ඒකාකාරීව දැනේ. මෙසේ ටික වේලාවකින් දෙපා දෙයක් හිරේ වැටි නොදැනී යන්නාක් මෙන් දැනේ. මෙම අවස්ථාවේ සිත විසිරේ. විසිරුණු සිත නැවත මූල කර්මස්ථානයට රැගෙන ආවිට වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම, කයෙහි වේදනා දැනේ. එයට සිත යොමා බලා සිටින විට විටක වේදනා නොදැනී යයි. නමුත් තවත් විටක වේදනා ඊතා අධික වී දෙපා දිග හැරීමට පවා සිදුවිනි. දෙපා දිග හැරීම සතියෙන්ම කළෙමි. ඉන්පසු වරහන් ඇතුලේ පැයකට පසු සක්මන් භාවනාවට සතියෙන් නැගිට ගියෙමි. මාහට බොහෝ දුරට සතියෙන් සෑම දෙයක්ම කිරීම පහසුවක් දැනේ. භාවනාව දිගට කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙයාගේ චරිතය හැටියට ආනපාන කරගෙන ඉඳද්දී පිම්බී මැකුල හැකුළු ආවයි කියලා බය වෙන්නේ නැහැ. ඒක දිහා බලන්න. එතකොට වේදනාව වෙනවා. ඒක දිහා බලනවා. හොඳට ඒක දිහා බලා හිටපුවම හැම එකෙම එකම තමයි තියෙන්නේ. ඉතින් මේ අරමුණු වෙනස් වෙනවා කියලා හැප්පෙන්න සැලෙන්න ගියොත් භාවනා කරගෙන යන්න බෑ. ඒකෙන් එනවනම් පිම්බී මැකුලම ආවත් ඒක බලනවා හැකේ. වේදනාවත් ඒක බලනවා. ආනපානාවත් ඒක බලනවා. එන සිදුවීම දිහා බලන ඉන්නවනම් සතිය මොන්න අරමුණු කැඩුනත් කැඩෙන්නේ ඉරියව ගන්නවා සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් යාට සතුටක් ඇති වෙනවා. මේක එක්ක නැවිල්ලා මාව කලකොලොප්පම් කරාට මම ඔක්කොම දන්නවා. නිසා මේ පේන දේවල් වල අන්තර්ගතේ නෙවෙයි භාවනාවට අවශ්‍ය වෙන්නේ. මම ඔක්කොම දිහා බලාගෙන අවදීන් ඉන්න පුළුවන්ද කියලා ඉතින් මේ යන ක්‍රමයටම දිගටම බලාගෙන ඉඳලා පුළුවන් තරම් ওই විදිහට වාර්තා කරන්න. ඒකට තමන්ට උරුම, තමන්ට කැප අරමුණ ඉදිරිපත් වෙලා ගමන අරගෙන ගමන අඬ ගහගෙන යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස ඇතුළන හා පිටවන බව මෙනෙහි කළෙමි. මුලින්ම සිත විටෙන් විට විසිරුණත් මේවන විට විසිරුණ සිත හඳුනාගෙන ඉක්මනින් නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට තැබිය හැක. හැකි බවක් දැනේ. සිතේ විසිරෙන ගතියෙහිද අඩු බවක් දැනේ. වම් දන හිසෙන් ඊතා තද වේදනාවක් විටෙන් විට මතුවේයි. එයද වේදනාව මෙනෙහි කරන විට වරහන් ඇතුලේ එක තැනට සිත තබා ක්‍රමෙන් එය විසිරී නැති වී ගිය හැටි අත්විඳිමි. කොන්දේ වම්පසින් පටන්ගෙන කකුලට යන වේදනාව වරහන් ඇතුලේ සිය ටික කාලයක පටන් තිබේ. එයද දන හිසේ වේදනාවට මෙන්ම මෙන්ම වේද මම වේදනාව මෙනෙහි කළෙමි. එයද විසිරුණු බවක් දැනගතිමි. සක්මන් භාවනාව කර පර්යංකයට වාඩි වූ විට කොන්දේ වේදනාව ඊතා අඩු මට්ටමක ඇති බවක් වැටහිණි. සක්මන් භාවනාව පා ඔසවනවා ගෙන යනවා තබනවා පිළිවෙලින් සිහිපත් කළෙමි. සක්මනෙහිදී සිත පිට පිටත නොයා වැඩි වේලාවක් සතිය පිටවා ගන්නට හැකි බවක් වැටහිණි. කායික අපස්ථා දැනුනේම නැත. මුලදී බාහිර ශබ්දවලට සිත යොමු වුණත් මේ වන විට බාහිර ශබ්දවලට සිත දිවීම ඊටා අඩු වී ඇත. විශේෂයෙන්ම සක්මනේදී එය කිසිලෙසක බල නොපාන බව වැටහිනි. සානස ඒක මේ තෙරුවන් සරණයි කියලා දාලා පසුව ලියමි කියලා තව ටිකක් ලියලා තියෙනවා. අද දින 10 වෙලෙහි පරයන්ක භාවනාවේ යෙදෙන විට යන්තමට හිස වැනෙන ස්වභාවයක් දැනුනි. මට හැඟුණ ලෙසට නම් නිින්ද යාමක් සිදු නොවිනි. ඒ වැනෙන ස්වභාවය මොහොතකින් නැතිවිය. එලෙස කීප වතාවක් සිදුවන බවක් මතකයි. මේ නිින්ද යාමක් වී මොහොතකට සිදු වූ දෙයක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. කියනවා නිින්දට අවදි වෙන්න පෙරමග ලකුණු දකින්න පටන් ගත්තා. මේ දැනීගෙන කියලා නොදී යන වගේ තේනවා. ආයෙ අවදි දැනගන්න පුළුවන්. දැන් ඔය එන්න හදන්නේ නොදන්නා තැනට ගිනියන්න හදන්නේ. නින්දට අවදි කරන්න හදන්නේ ඔය හරිය හරීම ඉර පායන් ඉස්සලා අරුණාගින වෙලාව වගේ. තාම ඉර පායලා නැහැ රෑ අන්ධකාරේ පිට ආහසේ පැත්තක් කිලි වේගෙන ඉන්නා වගේ මේක හුදුට අධීක්ෂණය කරන්න. එතකොට තමන්ගේ යටිහිතට දැක දැක යන්න පුළුවන්. මේ පේනර පේන කාර්යෝ කේන්දර කාර්යෝ හරහ නෙවෙයි තමන්ටම තමන්ගේ යටිහිත බලන්න පුළුවන්. අන්නේ මාරු වෙන වෙලාවක් ඒකේ හොඳ විස්තරයක් තියෙනවා. ඒ නිසා අනිත් දවසේ මේ වෙලාවේ වයර් මාරු වෙන්න දෙන්නේ නැතුව, තඩ මාරු වෙන්න දෙන්නේ නැතුව හොඳට අවදින් ඉන්න උපරිම සතියෙන් දවස් රාත්‍රියේ ගෙවිලා එළි වෙන හැටි දැක ගන්න පුළුවන් වේද. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරමි. අද දින උදෑස 3:20ට අවදි වූ මොහොතේ සිට සතිය පවත්වා ගැනීමට අදිෂ්ඨාන කරගත් අතර එය ක්‍රියාත්මක කිරීමටද උත්සාහවත් වූයෙමි. වෙනදාට වඩා නැවතිල්ලේ නිශ්ශබ්දව සිහියෙන් වැඩ කටයුතු කර ගැනීමට හැකි වූද වරින් වර සිතට අන් සිතුවිලි පැමිණ යන නමුත් නැවතත් මා සතිය පිහිටුවීමට උත්සාහවත් වෙමි. පර්යංකයේදීද ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පිහිටුවීම තරමක් අපහසු වූ නමුත් මූලික කමඨාන සමග සුළු වේලාවක් පටල් වීමට හැකිය බව දැනි සිතට සතුටක් ඇතිවිය. මද වේලාවක් කිසිදු දැනීමක් නොමැතිවම ගත වී නොමැතිවම ගත වී ඇති බව දැනුනි. සමහර සමහර අවස්ථා කිහිපයක සුළු වේලාවක් නළල මැද දම් පාට නිල් පාට වැනි ලපයක් දිස්විය. ඒ දෙස විමසමින් බලන විට එම ලපය සමහර වෙලාවට ඊටම කුඩා වන අතර තවත් වේලාවක නිසි හැඩයක් නොමැතිව පලාතම පැතිරී යයි. ඒ දෙසම බලබලා නිසල්මනේ කාලය ගත කළෙමි. වෙන සිතුවිලි පැමිණියේද නැත. ආනාපාන භාවනාවේද කොතෙක් උත්සාහවත් වුවද ආයාසයෙන් ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිදුවේ. මෙය මගහරවා ගන්නේ කෙසේද? සක්මනේදී ලනුපැදුරේ උස් පහත් වීම පතුලට මනාව දැනුණු අතර ශරීරයේ බරද මාරුවෙන් මාරුවට කකුල මත ඇතිවීමද හොඳින් දැනුනි. තවද උකුල් උකුලෙන් උකුලෙන් කකුල මාරුවන ආකාරයේද සමහර අවස්ථාවල දැනුනි. ඊතා සුළු වේලාවල් වල විටින් විට සිතට වෙනත් කරුණු පැමිණියද හොඳින් සතිය සතිය කමට හොඳින් සතිය සම කමටහන සමග පටල් වූ අවස්ථා කිහිපයක්ම අත්දැක සිතෙහි සතුටක් ඇතිවිය. නමුත් උරහිස්වල තද වේදනාවක් වරින් වර ඇතිවන අතර අතේ පිහිටීම වෙනස් කළ විට මද වේලාවක් සහනයක් දැනෙනමුත් එය දැඩිව වේදනාගෙන දුන්නේය. මෙය වළක්වා ගැනීමට ක්‍රමක් කළ යුතුයද? සමහර අවස්ථාවල වරහන් ඇතුලේ පිරිසෙන් මිදී තනි වූ විට විශේෂයි. සිත මහත් ලෙස දොඩමළු වීමට උත්සාහ කරයි. නිතරම සිතින් කතා කිරීමට සිටේ. මෙය වළක්වා ගැනීමට අවශ්‍ය වුවද නොදැනුවත්ම සිත ලිහිල් වී එය ආශාද හෝ සැහැල්ලුවක් ලෙස සිතී සිත දොඩමළු වීමට උත්සාහ ගනී. මෙය වළක්වා ගැනීමට කුමක් කළ යුතුද? කෙසේ වුවද උදෑසනට වඩා දහවල් වන විට සිතේ පාලනය තරමක් දුරට සාර්ථක බවක් හැඟේ. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා. මේ වගේ අර හිත කතා කරන එක එනවනම් තාමයෙන් කතාවට නැගිලා නැහැ හිත ඇතුලේ කතාව එනවනම් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තරහ නැතුව ඒක මගාරව ගන්නෙත් නැතුව යටිපහුවෙච්ච මානසික අසහන යටිපහුවෙච්ච මානසික තුවාල හිමීට ගොඩ එන්න පටන් ගන්නවා. පිටින් අරමුණු එන එක අඩු වෙනකොට ඇතුලේ තියෙන අරමුණු ගොජ දාන්න පටන් ගන්නවා එළියට. ඒක ලොකු සුවසේවාවක්. නිසා ඒකට යන්න අරින්න ප්‍රශ්නේ නැහැ. හැබැයි පොර දාන්නත් එපා. ආහාර දාන්නත් එපා නතර කරන්නත් එපා. එන දිහා බලන්නේ. එතකොට මේ අවස්ථා තුන හතරක විස්තර කරා මේ සියුම් දේවල් වලට යන්න පටන් ගන්න තියෙනවා. මොනවාක්වත් කරන්න එපා. හේම භාවනාවටම එහෙම යන්න අරින්න මේ දේ වෙනවා. සිදුවීම. සිදු කිරීම නැතුව මේ දිස හොඳට බලහින්න. එතකොට හොඳ කඳු පල්ලන් සහිත තෑග්ගයක් පවු කරලා තැන්නකට ගියා වගේ තේරේ. අවසරයි ස්වාමින් වහන්ස මේ මාගේ පළමුවන භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මා විසින් පළමුව භාවනා අත්පොතෙහි සඳහන් පරිදි මූලික පියවර අනුගමනය කරමින් ආරම්භ කළා. ඉන්පසු ප්‍රථමයෙන්ම පියවර ගණනය කරමින් වරහන් ඇතුළේ 1 2 3 ලෙස සක්මන් භාවනාව පියවර 60ක් පමණ සිදු කළා. ඒ ආකාරයෙන් 3-4 වතාවක් මුලින්ම සිදු කළා. එවිට සිත එක අරමුණක නක බොහෝ වේලාවක් පවත්වා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉන්පසු අත්පොතේ ඇති ආකාරයට පාද වම දකුණ ලෙස තබමින් සක්මන් කරනු ලැබුවා. එවිටද පියවර 30ක් පමණ අනතුරු සිත තුළ සිය පවත්වා ගැනීමට හැකි වුණා. වම දකුණ ලෙස පියවර තබන අතරතුර නිවසේ පුද්ගලයන් මතක් වුණා. වරහන් ඇතුලේ සැමියා මව. සිතට අරමුණක් පැමිණියායයි මෙනෙහි කර ඉන්පසු නැවතත් වම දකුණ ලෙස පියවර තැබුවා. මෙසේ මිනිත්තු 30ක් පමණ උදෑසන 4 සිට 5 දක්වා අතර කාලය තුල සිදු කරන විට මද නිදිමතක් පැමිණියා. නමුත් පසුව සක්මන් භාවනාව සිදු කරන විට නිදිමත පැමිණියේ නැත. සිහිය විටින් විට වටපිට ශබ්ද හා රූප කෙරෙහි යොමු වුණත් ඊතා ඉක්මනින් නැවතත් භාවනාව කෙරෙහි සිත යොමු කිරීමට හැකි වුණා. පරයන්ක භාවනාවට වඩා වැඩි වේලාවක් සක්මන් භාවනාව තුළදී සිහිය පාත්තා ගැනීමට හැකියාව තිබෙන බව වැටහුණා. කකුල් වලට ශරීරයේ බර මාරුවන ආකාරයත් පොළවේහි පාද ස්පර්ශ වන ආකාරයත් විටක රස්නය හා සීතලත් හඳුනාගනු ලැබුවා. පර්යංක භාවනාව අත්පොතෙහි මූලික පියවර අනුව පර්යංක භාවනාව සඳහා සුදුසු ඉරියව්වකට වාඩි වී භාවනාව සිදු කිරීමට පටන් ගත්තා. මම දැන් මෙතන යනුවෙන් සිහි කළා. එසේ විනාඩි 10ක් පමණ සිදු කරන විට සිතට එක් එක් අරමුණු පැමිණියා. වරහන් ඇතුලේ නිවසේ අය වෙනත් කිසි දිනක දැක නැති අවුරුදු 5 පමණ වයසේ පසුන පිරිමි ළමුන් දුටුවා. නැවත 100ට පැමිණියා. යලිත් මම දැන් මෙතන යනුවෙන් සිහි කළා. විනාඩි 20ක් පමණ යන විට දකුණු උරහිසේ වේදනාවක් පැමිණියා. එය විනාඩි 5ක් පහකින් පමණ නැති වුණා. නැවත හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන සිත පිහිටුවීමට උත්සාහ කළත් ඒවා එක එක් එවිට එක් එක් අරමුණු ගලා ආවා. ඒ නිසා මම දැන් මෙතන යනුවෙන් සිහි කළා. විනාඩි 30ක් පමණ පරයන්ක භාවනාවේ සිටින විට නිදිමත පැමිණියා. වේලාව 5 සිට 5:40 දක්වා. පරයන්ක භාවනාවේදී බුදුගුණ භාවනාව වැඩිම පටන් ගත් විට ආනාපාන සති සක්ති භාවනාවට වඩා සිහිය පවත්වා ගැනීමට හැකි වුණා. එහෙත් පර්යංක භාවනාව සිදු කරන විට ඉක්මනින් නිදිමත එනවා. නමුත් ඉරියව්වේ කිසිම අපහසුතාවයක් නැතිව මිනිත්තු 50ක් පමණ එක දිගට සිටීමට හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි. ඔය සත්‍යමත් වෙන්න වෙන්න වෙන්න සතිය නැති කෑලි පේන්න පටන් ගන්නවා. අසතිය අසතිය පේන්න පේන්න සතිය වැඩි වෙනවා. ඒ නිසා අසතිය ගැන විස්තර කරන්න පුළුවන් නම් මට මේ ගෙදර මිනිස්සයා සී වුණා, අම්මා සී වුණා, දරුවෝ සී වුණාගේ අසතිය. වෙන්දව මතකවත් නැහනේ. දැන් මේ අසතිය තේරෙන වෙලාව උන්ට සටහන් ගන්න. ඒ තරහ වෙන්න එපා. එතකොට ආයෙ සතියට පිටරනවා. ඒ නිසා සතිය සහ අසතිය දෙක ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක්. ඒ දෙකේ අසතියට බය නැතුව යන එකනට දවස පුරාම සත්‍යමත් වෙන එක පවා බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ නිසා වැරද්දක් නැහැ. හොඳට මේ මේක වැරදි කියන හිතන්නේ නැතුව එන දේ ඔක්කොම ඔය විදිහට වාර්තා කරන්න. තව කීයක් තියෙනවද ප්‍රශ්න? අපි යෝජනා නතර කරන අපි ඔක තියාගමු හෙටට. එතකොට අපිට තාම තියෙන විනාඩි 40ක් විතර වෙලාව සක්මන් කරන්න. මේ ප්‍රශ්න හතර පටලවන්න නැතුව අපි හෙට පටන් ගන්නෙදී ගනිමු. විනාඩි 40ක සක්මණෙන් පස්සේ අපි නැවතත් gediya ගහලා රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට. මේ ප්‍රකාශයත් එක්කම අපේ කමඨහන් සුද්ධ කිරීම නැත්නම් ධර්ම සාකච්ඡා නිමාසට අහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි